තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ විරාගානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති විරාගානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ආනාපානසති සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක්. ඒ සූත්‍රය ඉදිරිපත් කරගෙන පවත්වාගෙන යන ධර්ම දේශනා මාලාවේ අදත් එක අංකයකටයි මේ ප්‍රවිෂ්ටි ලබා ගත්තේ. මේ විරාගානුපස්සනාව සඳහන් වෙන්නේ දී යත්තා වූ ධම්මානුපස්සනා කොටසට අයිති ඒ කොටස් හතරෙන් දෙවැනි අංකයේ වශයෙන්. ඊට ඉස්සෙල්ලා සාමාන්‍ය ආනාපානය පිළිබඳ කවුරුත් ආනාපානසති භාවනාව වශයෙන් හඳුන්වන්නේ මුල් මාංක හතර කායानुපස්සනා කොටස වශයෙන් තමයි සඳහන් කරන්නේ. ඒ කායानुපස්සනා කොටස සමත විපස්සනා කියන දෙක කොටසම ගැළපෙන උපදේශ පන්තියක් තියෙනවා. ඊට පස්සේ කායानुපස්සනා ඉවරනාට පස්සේ චිත්තානුපස්සනා කොටස රයිති වෙන කොටස් හතරයි. ඊපස්සේ වේදනානුපස්සනා කොටස රයිති වෙන අංක හතරක් තියෙනවා. චිත්තානුපස්සනා කොටස රයිති අංක හතරක් තියෙනවා. අද මේ ඉදිරිපත් කරගත්ත ධර්මානුපස්සනා කොටසයි අංක හතරක් තියෙනවා. මේ 12ම විපස්සනාවටමයි ඒකාන්ත වශයෙන් බර වෙලා තියෙන්නේ. ඒක නිසා ඒ ආනාපාන සති සූත්‍රයේදී යනකොට දැන් මේ ඉදිරිපත් කරගත්ත ධම්මානුපස්සනා පුරුතේ යනකොට අනිවාර්යයෙන්ම විපස්සනා ඥාන પરම්පරාවට අයිති ගැඹුරක් තමයි සාකච්ඡා කරන්න ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා ඒවා සාමාන්‍යයෙන් සූත්‍රමය වශයෙන් දැනගත්තත් ගැඹුරු බවක් අහගෙන ඉනකොට වැටහෙනවා. ඒ වාගේම වගේ තියෙන අන්තර් සම්බන්ධතා ගැළපුම් ගැන කල්පනා කරනකොටත් ගැඹුරක් තියෙනවා. භාවනා කරනකොටත් තේරෙනවා මේ මුල් මුල් සමත කොටස් වලදී තම විපස්සනායේ මුල්ම අවස්ථාවල මේකේ අදාළ භාවයක් වැටෙන්නේ ටිකක් ගැඹුරකට යනකොට තමයි මේ සම්බන්ධකම ඒ සූතමේ ඥානය සම්බන්ධ වෙන්නේ. චින්තාමේ ඥාන සම්බන්ධ වෙලා Tamanට මේක වටහා ගන්න පුළුවන්, දිරවා ගන්න පුළුවන් තත්යකට එන්නේ. ඒක නිසා ලොකු ඉවසීමක් ඒ වගේම ලොකු තලතුණකමක් අවශ්‍ය වෙනවා. මෙවැනි ධර්ම දේශනාවක් අහන්නත් අහලා ඒකෙන් ප්‍රයෝජන ගන්න. ඒ නිසා ඒක සඳහා ලොකු කැපවීමක් කරපු මූල ධර්ම පිළිබඳවත් ගාක් බණහලා පුරුදු කරපු භාවනාත් කරලා යම් යම් අත්දැකීම් ලැබපු ඇත්තන්ට මේක ලොකු අවස්ථාවක් ප්‍රස්තාවක් වඩපත් වෙනවා. ඒ නිසා මේ ඊයේ දක්වා කරගෙන අපේ භාවනාවලදී ධර්ම දේශනාවලදී සඳහන් කරපු කාරණා අපිට නැවත නැවතත් සුළු වශයෙන් මතක් කරගන්න වෙනවා අද මේ කියන විරාගාන පස්සනාවට ඉදිවට ගන්න. මුලින්ම අපි මේ විරාගය විරාගාන පස්සනාවට මුල් වෙන මූලික වචනය අරගත්තොත් ඒක සඳහන් කරන් තියෙන්නේ මේ සංස්කාර ධර්මයන් පිළිබඳව ඇත්තා වූ ඇලීම ඒක පිළිබඳව ඒ රැඳී නතර වෙන ගැතිය තමයි රාග කියලා සඳහන් කරන්නේ. ඒ රාගයාගේ දුරු වීම නැතිවීම විරාග කියන අදහසින් සඳහන් රාග කරන්නේ නැත්නම් ඇලී බැඳී ගන්නේ විචිත්‍ර වර්ණ, දේතුණු වර්ණ චිත්‍රයකට නම් විරාග වෙනවයි කියලා කියන්නේ ඒ විචිත්‍ර වර්ණ විරංජනය වීමක් කියලා ගන්න. විරංජන වෙනකොට ඒ චිත්‍රය පිළිබඳ තියෙන සිත් කලවන සුළු ගතිය ක්‍රමයෙන් දුර්වර්ණ වෙන්න පටන් ගන්නවා. ඒ දුර්වර්ණ වෙනකොට ඒ බලන කිනාගේ චිත්‍රයට ඇති ඇලීම, ඒකට ඇති බැඳීමත්, ඒ චිත්‍රේ බලාගෙන හිටිට රැඳින ඉන්න ගතිය අඩු වෙන එක ස්වභාවය. ඒක නිසා භාවනාවේදී ඒ තමන් මෙතෙක් තාම ආසාවෙන් නැත්තම් තාම ජීවිතේ එකම නිෂ්ඨා પરමාර්ථය වශයෙන් ඇලී බැඳී ගත්ත මේ සංස්කාර ධර්මයන් පිළිබඳව එකක් සංස්කාර ධර්මයන් ක්‍රමයෙන් විරංජනේ වෙන්න පටන් ගන්න ගතියක් දෙක Tamange ඥාණය මුහුකුරා යන නිසා මේවට ඇලී බැඳී ගත්තොත් ලොකු මේ ආදීනව රාශියකට අයිතිවාසිකම් කියන්න වෙන ගතියක් කියන මේ දෙකෙන් දෙක එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යুৎපන්න වීම නිසා ඒ යෝගාවචරයාගේ රුචි අරුචිකම් වල පෞරුෂත්වයේ යම් යම් වෙනස් ඇතුරෙන්න ගැඹුරෙන්න සිත් වෙන්න පටන් ගන්නවා. ආනේක සිත් වෙන්න පටන් ගන්නකොට ඒ වෙනස නැත්තම් ඒ පරිවර්තනය මේ හැබෑ වෙනස යෝගාවචරය කවවම කවදාකවත් බලාපොරොත්තු වෙච්ච එකක් නම් වෙන්නේ නැහැ. ඒක අහම්බයක්, අමෝරාවක්, නොසිතූ වෙලාවක නොසිතූ තැනකදී තමයි මේ විරාගය සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක සිද්ධ වෙන්න පටන් අර ගන්නකොට භාවනා නොකරපු නැත්නම් තාම සංස්කාරයන් පිළිබඳව විචිත්‍ර අදහසින් බලන පිරිසක් එක්ක සාකච්ඡා කරන්න ගත්තොත් මේ පුද්ගලයාට මේ භාවනා කරන පුද්ගලයාට සිද්ධ වෙලා තියෙන විලෝපණයක් නැත්නම් යාට වැරදිලාය ඔක තමයි ඔය කරන්න එපා කියන්නේ කියලා අය අර යුවා පිළිබඳ පෙරහුරුවක් නැති අත්දැකීමක් නැති අත්තු බොහොම කුංචි කළ සලකන්න පටන් ගන්නවා. ඒ නිසා මේ භාවනා අත්දැකීම් සහිත නැත්නම් නිවැරදි සෞඛ්‍ය සම්පන්න ගමනක් යන කෙනෙක් වුණත් මේ අත්දැකීම් හදා බෙදා ගන්න කියොත් වල්මත් වෙන ගතියක් තියෙනවා. ඒක නිසා ලොකු අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. Taman මේ ලබන අත්දැකීම් පිළිබඳව සුද්ධ කර ගැනීමක්, පිරිසුදු කර ගැනීමක් සඳහා සාකච්ඡා කළ යුත්තේ කවුරු එක්කද? පෙරමඟ නැත්නම් පූර්ව ආදර්ශ ලබා ගන්න කාගෙන්ද කියන එක ඒ කෙලයට ප්‍රශ්නයක් වගේ. ඒක එතනදී ඇති වෙන අර ධර්ම පිපාසාවත් එහෙම නැත්නම් ඇතුළතින්ම වෙන තමන්ගේ අර රුචියත්කම් වල වෙනස නිසා තව ඉදිරියට යන්න ගතියක්. නමුත් ඒ පරිබාහිර ලෝකයෙන් හම් වෙන මේ විසමාචාර වූ ප්‍රතික්ෂාරයත් නිසා ඒ යෝගාවචරයට මේ කැලයක් කපාගෙන යන කෙනෙක් වගේ වගක් දිග ඉහළට පීනන කෙනෙක් වගේ යම් යම් අපහසුතා මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ අපහසුතා මතුවෙනකොට ඒ යෝගාවචරය සෝකීය තනි ස්වයං භූ ශක්තියෙන්ම ඒ දේ කරගෙන යන්න බෑ බෑ බෑ බෑ එන මේ මිත්‍යා දෘෂ්ටි කපලා සම්‍යක් දෘෂ්ටි ඇතිකරන්න කවම කවදාකවත් යෝගාවචරයේ තනියම සමත් වෙන්නේ නැහැ. ඒක නිසා සාරවත්ත දේශනාවේ සඳහන් වෙනවා ද්වේ මේ භික්කවේ පත්‍යා සම්මාදිට්ඨිය උපාදාය කතමේ ද්වේ භරතෝච ගෝසෝ අජත්තං යෝනිසු මනස්කාරෝ මානි මේ දෘෂ්ටිය වෙනස් වී නැත්නම් සම්‍යක් දෘෂ්ටි මතු කර ගැනීම සඳහා මිත්‍යා දෘෂ්ටිය දුරු කිරීම සඳහා තමයි මාර්ගය මේකය අමාර්ගය මේකය කියලා දැන ගැනීම සඳහා අත්‍යන්තයෙන් හේතු වෙන කාරණා දෙකක්. එකක් තමයි පරතෝ ഘോഷේ. පරතෝ ഘോഷේ කියලා කියන්නේ කාගෙන් හරි හරි මාර්ගය අසා දැනගන්න. දෙක තමයි ඇතුළතින් Tamange නුවණින් සලකා බලන නිවැරදි දැක්ම. ඒක නිසා ඒ දෙකෙන් ඉස්සරහින් තියලා තියෙන පරතෝ ഘോഷේ. මෙන්න මේ පරතෝ ഘോഷේ ඉස්සෙල්ලාම ලෝකෙට අභීත සිංහ නහදේ කරන්න තමයි මේ සර්වඥන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලෙක නැත්තම් ශාසනයක් කියන කාලෙක අපි මේ සරුවච්චන් වහන්සේ ඉස්සරහින් තියාගන්න. උන්වහන්සේට පමණයි මේ සම්පූර්ණ අන්ධ භූත ලෝකයට මේ හරි මාර්ගය කියලා දීලා තව කීප දෙනෙක් සුදු පිරිසක් ඒ තමන් වහන්සේගේ මාර්ගයට යොමු කරලා ප්‍රතිඵල ලබා දෙන්න මේ මනුස්ස ලෝකෙදීම මැරෙන්න ඉස්සෙල්ලම සාන්දෘෂ්ටිකව ලබා දෙන්න පුළුවන් තරම් ඒ ශක්තිය ගැම්ම තියෙන්නේ සරුවච්චන් වහන්සේ නමකට. එහෙම නැතුව මේ අත්දැකීම් ලැබෙනකොට තමාම තමන්ගේ හරි මාර්ගය හොයාගනි කියන එක අර කනකත්තාව වියසුතුරෙන් අහස බලනවා වගේ ඉතාමත්ම දුර්ලභ දෙයක්. ඒ නිසා මේ ශාසනයගේ පැවැත්ම සඳහා භාවනා කළත් නොකළත් මේ ධර්ම වරින් වර වරින් වර නැවත පුනරා පුනරුච්චාපනය කර උච්චාරණය කරන්න. නැවත නැවත කියන්න. නැවත නැවත කියලා ඇහෙන්න සලස්වන්න. සලස්වනකොට තමන්ගේ අත්දැකීම් ලැබලා තියෙනවා නම් ඒක නාට ලොකු සතුටක්. ඒ වගේම මේ ශාසනික ලාභයක් සම්පත්තියක් ලැබෙනවා. ඒක නිසා මේ වැනි ධර්ම නැවත නැවත සාකච්ඡා කිරීම, ඒ වගේ ධර්ම දේශනාවට මතු කර ගැනීම අර මුලින් කියන විදිහේ ආයාස කර දෙයක් වුණත් නැවත නැවත කිරීම අවශ්‍යයි. ඒ වාගේම සඳහන් කරලා තියෙනවා මහා සුපින ජාතකයේ වගේ තැන්වල ඉස්ලාම් මේ ශාසනයාගේ අන්තර්ධානය වෙනකොට මෙන්න මේ නිබ්බාන ප්‍රතිසංයුක්ත ධර්ම වලට අප්‍රිය වෙන්න පටන් ගන්නවා. ඒක කැලෑවදී. ඒක කැලෑවැදිලා ඒ ගැඹුරු ධර්ම ඕනේ නෑ අපිට ওই ජාතක කතාවල් තිබුණොත් ඇති සිතාර්ථ කුමාර බුදු වෙට ඉස්සරලා චරිත කතාවල් තිබුණොත් ඇති කියලා ඒ වගේ අර කාටත් පොදු එදිනදා ජීවිතේ දාල ධර්ම කොටස ඉදිරිපත් වෙනවා මේ ත්‍රිපරිවර්තිතයිත වූ මේ නිපාණ පරිසංගීත ධර්ම සාකච්ඡා නොකර මුළු ගැන්වෙන කාලයක් ඊට පස්සේ ඒව මුළු ගැන්වුණාට පස්සේ අර ඊගාට දේශනා කරන ධර්ම බොහෝ විට තණ්හාමාන දිට්ඨි වලින් විදීගත් ධර්ම නිසා බොහෝ ඉක්මනට අනෙකුත් ශාසනයන් අතර මේ ධර්ම කිසිම වෙනසක් නැතුව නිකන් ගංගාවකට වැලි මේ ගඟක් පීගත්තා වාගේ ශාසනයගේ අන්තර්ස්ථානයි. ඒ නිසා ඒ අනිකුත් ආගම් වලට වැඩිය කැපිපේන මේ වාගේ මේ අනිත්‍ය භාවය, දුක්ඛ භාවය, අනාත්ම භාවය පෙන්නන නිබ්බාන පරිසංයුක්ත ධර්ම ඇහෙන්න හම් වෙන එකත් අපේ කන් පින් කරලා තියෙන නිසා ලැබුණා කියලා පිටාගන්න. ඒක දුෂ්කරයි. දුෂ්කර වුණත් මේවට හිත යොදන එක අභ්‍යන්තර බාහිර සාසන දෙකටම ලොකු අනුග්‍රහයක් වුණා. ඒ නිසා මේ විරාගය පිළිබඳව ඒක ඉගෙනගත්තයි කියලා කවදාකවත් අපිට මේ රැකියාවේ උසස් වීමක් හම් වෙන්නේ නැහැ. ඒ වගේමට පාන රාත්තලක්වත් හම් වෙන්නේ නැහැ. ඒක ඒකාන්තයෙන්ම ඒ Tamanගේ පෙර දැක්ම දිනු කරලා දුන්නට වෙන කිසිම ආමිෂ ලාභයක් මේක ලබා දෙන්න පුළුවන් ශක්තියක් නැහැ. එහෙම නමුත් මෙවැනි ධර්ම වලට හිත යොදන්න නම් උසස් උසස් අදහසක් මුලින් ඇති කර ගන්න ඕනේ. ඒක හොඳට තේරෙනවා මේ විරාගය පිළිබඳ වචනයක්. විරාගය අනුව බලන විරාගානුපස්සනා පිළිබඳ කරලා තියෙන දේශනාවත් බලනකොට අපිට ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න වෙන්නේ රාගය. නැත්නම් ආශාව ගැන. නැත්නම් ලෝභය ගැන. ඒ රාගය, ආශාව, ලෝභය කියන එක අපි අසත්පුරුෂයාට බොහොම අයිස්ක්‍රීම් එකක්, චොක්ලට් එකක් වගේ බොහොම රසවත් දෙයක් වුණාට සත්පුරුෂයාට පේන්නේ ඒක හැඟේ හදිගත්ත gaduwak වාගේ. හැඟේ යනිච්ච ලක් වාගේ. Tamange තුවාලයක් වාගේ අට්ටක් කරනවා වාගේ ඒක කරන්න දෙයක් නැහැ. ඇනීගෙන එල්ලීගෙන තියෙනවා ඒක වද දෙනවා කියන හැඟීම තියෙනවා. කොහොම නමුත් යම්ම වේලාවක යම්ම సంతාණයක මේ රාගය මතුණා නම් ඒ රාගය මතුවීම නිසා ඒ సంతාණයේ නැත්නම් ඒ පුද්ගලයාගේ ඒ කෙනාගේ අනිවාර්යයෙන්ම ඇහි දලක් බැඳා වාගේ අන්ධ කරන ගතියක් ඇති වෙනවා. මේක කියන්නේ හරියට වෙන්නේ. ඇය සුද වැඳිච්චාම කතරක් ආපුවාම ඒ පුද්ගලයාට බලන බන්න පේ මේ මේ රූතල දෙක තුනක් වෙලා පේන. ඉතින් ඒක නිසා ඒ පුද්ගලයාට ඒ දේ පිළිබඳ ඉස්තර විනිශ්චයක් කරගන්න බැරි. ඉතින් ඇහි සුද කපන තෙක් ඒ පුද්ගලයාට පේන දේ සේරම අදහනවා. අදහුවාට සාමාන්‍ය පුද්ගලයාට පේන දේ නෙමෙයි පේන මොකක් වෙලාට විකෘති වෙනවා. සර්වඥන් වහන්සේගේ මේ විරාගානුපස්සනාවෙන් උන්වහන්සේ කරන්නේ මේ ඇහි සුද කපන. ඒ නිසා සර්වඥන් වහන්සේට සල්ලක්ෂ්‍ය කියන නමක් පාවිච්චි කරනවා. ශල්්‍ය වෛද්‍යවරු. දැන් තියෙනවා බෙදින්න වෙදක මෙත් කියනවා සුදු කපන ක්‍රම. ඉංග්‍රීසියට කමෙත් තියෙනවා. ඒ කැපුවට පස්සේ මේ පුද්ගලයාට ඇහැපෑගෙන. ආන්නේ වගේ තමයි අපි මේ සංසාරේ පුරා මේ සංස්කාර ධර්මයන් එක්ක දිගට ගමන් කරනකොට මේ සංස්කාරයන්ගේ කියන මේ විෂ කවන ගතිය අපි මත් කරන ගතිය දන්න තුන් වාකල් ඇසුරු කරපු නිසා ඇසුරු කරන චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා මේ මෝහ පටල කියලා જાතිය බැඳ. ඇහි මොහොව පටල බැඳ. ඉතින් ඒ නිසා සංස්කාරات එක වැඩ කිරීම දෙයක් නෑ කි. අර කම්මලේ ඉන්න බල්ලට හෙන ගැහුවට ගාණක් නෑ වගේ. ඒවත් එක්ක ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඒක කිසිසේත්ම නරකක්වත් අපලයක්වත් කරදරයක්වත් විදිහට මේ පේන්නේ ඒවත් එක්ක ඉඳලා පුරුදු වෙන්න වෙන්න ඇහි මෝහ පටල. යම් දවසක ඒ රාගය වෙනුවට හිතේ විරාගය පහළ වෙන්න පටන් ගත්තොත් අන්නර සංසාරේ පුරාම කෙනාවු සංස්කාර තියා බලන ඇහි අර මෝහ පටල කැපෙන්න පටන්. ඒක තමයි රාගවචනාන්ති ඔය ධම්මචක්කපවස් සූත්‍රේ චක්කු මුදපාදි, විචා උදපාදි, පඤ්ඤා උදපාදි, ආලෝක උදපාදි වශයෙන් කතා කරේ. ඉස්සෙල්ලාම මේ සංසාරේ පළවෙනි වතාවට අර ගినాපු මෝහ පටල කපලා රාගය දුරු කරගෙන ලෝකේ දිහා විරාගීව බලන්න පුළුවන් වෙනකොට ඉතික් පැවතිච්ච අන්ධකරණ භාවයේ ඇහි සුත කැපුණා. ඒ වගේම අචක්කු කරණෝ. ඒ කියන්නේ ඇස් නැති කෙනෙක් බවට පත් කරනවා. මේ අතගාල බලලා කටයුතු කරන කෙනෙක් බවට පත් කරනවා. එහෙන් බලලා ගැඹුරක් දැකලා වර්ණ විපර්යාසය දැක ගන්න පුළුවන්කමක් නැති අතගාල බලලා වැඩ කරන කෙනෙක් අචක්කු කරන ගතියක් තියෙනවා මේ රාගයේ. ඒ වගේම අඥාන කරණ. ඒක අපි ළඟ තියෙනවා නම් පෙර දැක්ම දුරදිග දැක්මක් ඇති කරන යම් කිසි විදියේ ප්‍රඥා චක්ෂුෂයක් ඒක අන්ධ කරලා ඒක ඥාණය වලහල. ඒ වාගේම ඒක සඳහන් කරන පඤ්ඤා නිරෝධිකෝ. ඇත්තා වූ පඤ්ඤාව මොටක මකාලන. ඒ වගේම නිබ්බ අනිබ්බාන සංවත්තනිකෝ කියලා ඒ කාන්තිම නිවන් මාර්ගයෙන් පැත්තට තල්ලු කරලා අපේ හිත ලාභ සත්කාර සම්මාන සිලෝක දිහාට තල්ලු කරන ගතියක්. ඒක නිසා මේ රාගයන් පිටිපන්දව අන්න ඒ විදිහට විරාගයේ හැඟුමකින් විරාගයේ ඇහැකින් දකින්නයි කිව්වහම ඒක හරි අමුතු විප්ලවයක්. අමුතු පරිවර්තනයක් සිද්ධ වෙයි. ඉතින් අපිට හරි අමාරුයි. මොකද අපි පුරුදු වෙලාම තියෙන මේ රාගය සාමාන්‍ය දෙයක් බවට පත් කරගන්න. ඒක එච්චරම භයානක දෙයක්, එච්චරම වැරදියක් වශයෙන් දකින්නේ නැහැ. ඒ වගේම අපි ඒ වාදියා තණ්හාවෙන්, මානියෙන්, දෘෂ්ටියෙන් බලනවයි කියන එක එදිනෙදා කටයුත්තක් වෙනවා. ඉතින් මෙන්න මෙවැනි දාර්ශනික අතයකට භගවත්යන් වහන්සේ තමන් වහන්සේ ඒ මඩගොරුවෙන් ගොඩ වෙලා උන්වහන්සේ මේ විරාගීව සාධනයේ දිහා සංස්කාර දිහා සත්තු දිහා බලලා උන්වහන්සේ දේශනා කරන ධර්මය තියෙන්නේ මේ මේ විරාගානුපස්සනාවට හොරවැට. ඒ නිසා උගව දෙනකොට මේ වගේ ගැඹුරු දේවල් අර රාගී හැඟීමෙන් බලනකොට නොපෙනීය. ඒ නිසා සමහර වෙලාවල් වලට ජාතක කතා අවශ්‍යයි. සමහරලාට සිද්ධාර්ථ කුමාරයාගේ කතාවල් අවශ්‍යයි. මොකද අර දෙලින්ම විරාගී හැඟීම් කරපු දේශනා රාග ලෝකයට ගැලපෙන්නේ. ඒ නිසා සරුවච්චන් වහන්සේ සම්පූර්ණ රාගයේ කිලී සිටින රාග ඇහෙන් ලෝකෙ දිහා බලන ජනතාවට හිතඥයන්ට අර විරාගී ඇහෙන් බලන්ට විරාගී බවටපත් වෙන්න අනුපූර්ව වැඩ පිළිවෙලක් තමයි දේශනා කරන්නේ. ඒ නිසා ඕනම කෙනෙක් මේ වැඩේට සුදුසු. කවුරුහරි කියනවා නම් මේ ධර්මයේ විරාගී ධර්මයක් ඒ නිසා රාගී පුද්ගලයන් එක සුදුසු නැහැ කියලා. එතකොට වෙන්නේ ධර්මයත් එක්ක බුද්ධලංගයේ තියෙන සම්බන්ධතාවය කැඩලා. එහෙම එකක් නැහැ. සර්වඥාන්දී තියෙන සර්වඥතා ඥාණය තමයි සම්පූර්ණ රාගයෙන් රාගය දිහා බලමින් ජීවත් වෙන පිරිසට මේ විරාගී බව නිෂ්ඨාව කරගෙන ඇත්තා වූ ධර්මයේ දේශනා කරන්න. ඒ නිසා අපි හොඳටම දැනගන්න ඕන අපි ආධ්‍යාත්මික ගමන පටන් ගන්නකොට 100ට 100ක්ම සංස්කාරයන් පිළිබඳව එහෙම නැත්නම් මේ ඇතිව නැතිව යන මේ දේවල් පිළිබඳව එහෙම නැත්නම් මේ පණවන ඇත්ත වශයෙන්ම නැති නමුත් පැනවීම නිසා ඇතැයි සලකන මේ ප්‍රඥප්ති ලෝකය සම්පූර්ණ රාගයෙන් බදාගෙන ජීවත් වෙන අපි ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් මේ රාගයේ ගලවමින් විරාගයේ තැනට යෑම තමයි මේ ශාසනය කියලා කියන්නේ නැත්නම් ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒක ඉතාමත්ම ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම පරිවර්තන. ඉතින් මේ කටයුත්ත සඳහා අපේ ථේරවාද ශාසනයේ මූලික ලක්ෂණ වශයෙන් වගේක් තියෙනවා. මේ ලෝකයේ රාගය සාමාන්‍ය පුද්ගලයන්ගේ වැඩියෙන්ම බැඳෙන්නේ නාම රූප ධර්ම වලින් මේ රූප ධර්ම ඒවනේ ප්‍රමාණ කරන්න පුළුවන්, ඒවනේ මනින්න පුළුවන්, ඒවනේ හැඩතල තියෙන, ඒ වගේ ආකාර තියෙන. ඉතින් අපි සම්පූර්ණ බැඳීගෙන තියෙන්නේ, අන්ධ වෙලා තියෙන්නේ මේ රූප ලෝකේ. ඒ රූප ලෝකය ඒ රූප ලෝකයේ හැවණල්ලක් වශයෙන් නැත්නම් ඒ රූප ලෝකයේට වසඳ වෙලා තමයි වැහිලා තමයි නාම ලෝකයක් පවතින්නේ. ඉතින් මේ නාම රූප ධර්ම දෙකෙන් අල්ලන්න, කපන්න, කොටන්න, පරිේෂණ කරන්න ඔක්කොම කරන්න පුළුවන් වෙන්නේ රූප ධර්ම. ඒ නිසා සර්වජන් වහන්සේගේ ධර්ම කොටස හැම වෙලාවෙම කර්මස්ථාන භාවනා රූප ධර්ම වලින් පටන් අරගෙන යනවා. නමුත් විපස්සනා ඥාන පටන් ගන්න මුල්ම තැන දෙපෙන්නන්නේ නාම රූප පරිච්ඡේද ඥානෙ කියලා. නාම ධර්ම ඉස්සලා තියෙන පස්සේ රූප ධර්ම කතා කරන්නේ. නමුත් වැඩේ පටන් ගන්න යනකොට රූප නාම පරිච්ඡේදයක් තමයි සිදුවේ යුත්තේ. මේක පිළිබඳව සමහරු අනික් පැත්තට කල්පනා කරනවා. ඒ නිසා අපිට රූප ධර්ම බාලාංශ පන්ති වැඩක් ඒක අවශ්‍ය නැහැ. අපි නාම ධර්ම වලින් පටන් ගන්නවා. අපි වේදනානුපස්සනාවෙන් පටන් ගත්තාම හත් රූප කායනුපස්සනාවට වැඩිය ශ්‍රේෂ්ඨයි. එහෙම නැත්නම් චිත්තානුපස්සනාවෙන් පටන් ගන්න එක හරි. එහෙම නැත්නම් ධම්මානුපස්සනාවෙන් පටන් ගන්න එක හරි කියලා අර නාම රූප පරිච්ඡේඥානෙ කියන වගේ වචන අල්ලගෙන ඒක සමහර විටක අටවගෙන තියාගෙන යනවා. ඒ නිසා අපේ මට මතකයි ලොකු ශාන්තිකර සමත විදර්ශනා භාවනා පොතේ මේ මාත්‍රිකාව අරගෙන මේ මහා සත්‍යක සූර සත්‍යක සූත්‍රවල අටුවාවලින් පෙන්නලා තියෙනවා ඒ නාම රූප පරිච්ඡේඥානය කිව්වට හැම වෙලාවෙම රූප ධර්මය පිළිබඳව ඒ වගේ මේ විරංජනේ වෙනකම් ඒකම බලාන ඉනකොට ඕනෑම රූපයක් ඒ රූපයේ තියෙන ආකර්ෂණීය ශක්තිය අඩු වෙන පටන් දෙවේලේ දකින කුකුලාගේ කර්මලා මෙවේලේ පෙනේ සකසේම සුදු වෙලා වගේ ඒකයි අපි මේ රූප ධර්ම නිතරම වෙනස් කරන ලෝකයක් හදාගන්නේ මේ සමනල වර්ණ විවිධ හැඩතල විවිධ රූප පුදුමාකාර විදිහට හොල්ල හොල්ල පෙරල පෙරල බලන එක තමයි මේ ඇහි වැඩි. ඒක සඳහා අපි කොච්චර කාලය ගන්නවද? අපි කොච්චර නව තාක්ෂණයේ යොදවාගෙන තියෙනවද කියලා බැලුවොත් අපි යම්ම දවසක ඇහැ අඳ වුණොත් අපි කියන්නේ ඇහැ වාගේ තිබුණ ඇහැ දැන් නැති වුණාට පස්සේ සම්පූර්ණ ජීවිතේ black and white. ඉස්සලා තිබුණේ color. ආන ඒක වුණාට පස්සේ ඉතින් කෑවත්, හිටියත්, ආවත්, ගියත් මොනවා කරත් ඒ මනුස්සයාගේ පළුවයි තියෙන්නේ. ගන්න දෙයක් ඒ තරමටම මේ ඇහෙන් අපිට ලැබෙන සංඥා, ඇහෙන් අපිට ලැබෙන මේ කිචි කැවිලි, ඇහෙන් ලැබෙන කැපෙන කුප්පන ගති අත්‍යවශ්‍ය දෙයක් වඩපත්. ඒ Power of Mindfulness වගේ පොත් කිව්වේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ අවුරුදු 90 ගණක් ජීවත් වුණා. ගාකේ පොත්පත්වල වැඩ කරපු නිසා අවසාන ආයස අවුරුදු කාණ ගාකට ඇස්තිට පෙන්නේ නැතුව ගත කළේ. නමුත් ඒ ස්වාමීන් වහන්සේ ගත කරපු ආධ්‍යාත්මික ජීවිතය නිසා නිතරම බණ අහන්න, බණ කියවන්න ලොකු උමනාවක්. ඒ කාලේ ඔය දැනට ලෝකෙ බොහොම ප්‍රසිද්ධ වෙච්ච නේ මේ බෝධි ස්වාමීන් වහන්සේ බික්කු බෝධි නුවර බෞද්ධ ප්‍රකාශන සමිතියේ දවස පුරාම ඒ ලෝකයේ සිදුවෙන සිද්ධි ධර්මයට සම්බන්ධ දේවල් පොත්පත් කියමින් ගත කරා. හන්දාවට ගියාම ඉතින් අර ඥානපෝනික ස්වාමීන් වහන්සේ මතක් කරනවලු දවසේ සිදුවෙච්ච හොඳ ධර්ම කාරණා මොනවද කියනවනම් කියවන්න. මොකද ඒ ශාන්තට ඇස් පේන්නේ නැති. නමුත් හොඳම ධර්ම කාරණා අරගෙන කිව්වත් බොහෝම ඉක්මනට නිින්දට වැටෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ කියනවලු මේ ඇහෙන් එන සංඥා ටික නැති වුණාට පස්සේ කණෙන් ආවට, නහයෙන් ආවට, දිවෙන් ආවට කොහොමඩක්වත් මේ හිත අවදිය තියානින්න බෑ. ඒ තරමට මේ හිත කුප්පගෙන තියානින්නේ මේ සාමාන්‍ය කියන රූප රූප. ඊ ගාවට තමයි ශබ්දයෙන් අපිව නලවන්න පිනවන්න පුළුවන්. ඊ ගාවට නාසය, ඊ ගාවට දිවේ, ඊ ගාවට කය. ඒ නිසා ඉස්සල්ලාම මේ රූප ධර්ම පටන් අරගෙන රූප ධර්ම වලින් පටන් අරගෙන තමයි මේ භාවනා කටයුත්තක් කරන්නේ. නමුත් අර මෑත කාලේ මේ ලංකාවෙත් ඒක දකින්න හම්බෙලා තියෙනවා. ගොඩ දෙනෙක් කෙලින්ම භව නිරෝධයෙන්ම පටන් ගන්නවා. එහෙම නැත්නම් වේදනාවෙන් පටන් ගන්නවා. නැත්නම් චිත්තානුපස්සනාවෙන් පටන් අරගෙන හිතනවා රූප ධර්ම අවශ්‍ය නැහැ. ඒක පුංචි වැඩක්. අපි ලොකු වැඩේ පටන් ගන්නවා. මේ කොහොමද වෙලාවට යෝගාවචරයට රූප ධර්ම වලින් පටන් ගත්තත් බොහෝම ඉක්මනට රූප ධර්ම අමතක කරලා නැවත නාම ධර්ම වලට යෑම ශ්‍රේෂ්ඨ වැඩක් කියලා හිතෙන මෙන්න මේ බොරු වල එහෙම තමයි පටලැවිලි සිදුවෙන්නේ. ඒ නිසා විරංජනය කිරීමේ වැඩපිළිවෙල විරාගණය රාගයෙන් තුර කර ගැනීමේ වැඩපිළිවෙල රූප ධර්මම ඉදිරිපත් කරන යන එකනට පටලැවෙන්න තියෙන ඉඩ. ඒක මුලින්ම දුර තේරුම් අරගත්තොත් හරි දේශී කමඨාන් සුද්ධ කරන එක එහෙම නැත්නම් කටයුතු කරන එක. ඒ නිසා අපි ආනාපානිය වගේ දෙයක් ඉන්දීම ඇකිලිම දෙයක් අරගෙන ඉතින් රූප කොටාස තියෙනවානේ වායෝ පොට්ටබ්බ ධාතුව කියලා යෝග මේ පරිභාෂිත ශබ්ද මාලාව හැටියට අපි කියන්නේ උෂ්ණේ තියෙන හුලඟේ තියෙන මේ හැපෙන අටවි ගතිය ඒක කායේන්ද්‍රිය වැඩිච්චාම නැත්නම් කාය සංවේදිතාව වැඩිච්චාම මේ ෆෑන් එකක් ළඟ ඉන්නකොට උලන් වදින වාගේ ඔන්න නාසිකාග්‍රේ හෝ එහෙම නැත්නම් උදරේ පිම්බීම ඇකිලිම වශයෙන් තේරුම් ගන්න. ඉතින් ඒ රූප කොටාසයේම නැත්නම් ආස්වාස වාතේ ප්‍රසආස වාතේ හිත තැම්පත් කරගෙන මේ යනකොට අපි හිතමු දැනට වෙලාවට මේ පුද්ගලයාට ඕන වේදනාවලින්, සද්දවලින්, හිතවිලිවලින් කරදරයක් නැතුව ආනාපාන yaadෙනවයි කිය. එතකොට වෙන්නේ මොකද්ද? අර රූප ධර්ම හොඳට ගොරෝසුවට ඇතුල් වෙන හුස්ම මෙහෙමයි. ඒක පිට වෙන හුස්ම මෙසේ මෙසේ වෙනස් වන්නේය. ඊට පස්සේ පිට වෙන හුස්ම මෙහෙ මේක ඇතුල් වෙන මෙහෙ වෙනස් වන්නේය කියලා හොඳට ඒක විචිත්‍රතා විද විෂමතා හොඳට පේනවා. නමුත් ටික ටික ටික කරගෙන යනකොට ඔන්න ඕක විරංජනේ වෙන්න පටන් තුනී වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ තුනී වෙන්න පටන් ගන්න ගන්නකොට ඒක කෙරෙහි තිබුණ රාගය නැත්නම් මම දැක්කම මම දකින්න මට සාර්ථකයි මම හරි කියලා තිබුණ ඒක පිළිබඳ ඇති කුසල ඡන්දයක් අර විරංජනයත් එක්කම ඒහා සමාන වේගයකින් දුර්වල දුර්වල වෙන්න පටන්. ඉතින් ඒ නිසා ආනාපානෙ තුනී වේගන යනකොට ඉතින් අන්දමන්ද වෙනවා. මගේ සත්‍ය සමාධිය කැඩලාද භාවනා වැරදිලාද මොකද මේ මෙච්චර හොඳට හැප්පිට හැප්පිලා බලනකොට මේක නොපෙනියන්නේ ඉතින් නමුත් මේක තමයි සර්වඥාන්සේ අපිට කරන්න කියලා තියෙන පණිවිඩය උනාට මේක හොඳටම අකමුලක් නැද දැකලයි මේ කතා කරන්නේ. ඉතින් ඒක විස්තර කරාට පස්සේ ගුරු සඳහන් කරනවා හොඳයි ආනාපානේම තුනී වේගන යනකොට වේදනා නැහෙනේ, ශබ්ද නැහෙනේ, හිතවිලි නැහෙනේ තිබුණත් මේ වැඩේ කරගෙන යන්න පුළුවන් නම් ඒ මතින්ම සතිතහරාව තව තව දියුණු කරන්න, ඒ මතම සමාධිය තව දියුණු වෙන්න කියලා. ආනාපානයේ ඇතුල් වීමේ හුස්ම සහ පිටවීමේ හුස්ම අතර වෙනස නැති වුණාට ආම හුස්ම වැටෙනවානේ. ඇදිලා නැහැනේ. ශාන්ත වෙලා නැහැනේ. තාම භාවනාව තියෙනවා කියලා ඒ යෝගාවචරය උනන්දු කරලා හරි පාස් කළා. ඉතින් දැම්මට පස්සේ ඉතින් මොන ආයෙත් ටික දවසක් කරගෙන යනකොට ඒ දෙක අතර වෙනස නැතුනට දැන් හැපෙන තැනක් නැති උනායි කියලා. ඒකේ තියෙන අර අනිත්‍ය භාවය කිව ප්‍රකට වෙච්ච දේ අනිත්‍ය භාවය තේරෙන්න පටන් ගන්නවා. මේ තේරෙන්න පටන් අරගත්තාම ඉතින් ඉස්තර නම් වැරදි නැහැ ටිකක් හරි වලිගයක් හරි අම්මලා දැන් නම් වලිගයක් අහු වෙන්න බෑ. ආදායව වල්පත ගත්තා වගේ ලෙසන් පටන් ගන්නවා. එතකොටත් මේ යෝගාවචරයා නැවත නැවතත් අර රූප ධර්මයම නැත්නම් ආස්වාද ප්‍රසවාස හුස්මම වායෝ පොට්ටබ්බ ධාතුම නැත්නම් කායක කායේන්ද්‍රියේ හැපෙන තැනටම හිත යොදන්න යොදන්න ඉවරදි මාර්ගයට වැඩ. කියලා දුන්නාට පස්සේ ඒ ඒ ඒ පාට කොට පාදගත්තට පස්සේ නම් තේරෙනවා මේ කවුරුත් නොකියවනම් බොහෝ විට ඒ එපා වීම මත නැත්නම් අර කියන ආනාපානේ නැතිවීම නිසා හිතේ ඇතිවෙනා උනුරුස්නා ගති කේන්ති යන ගතිය, නැගිටලා දාලා කටලා දාලා යන්න හැදෙන ගතිය වගේ නාම ධර්ම වලින් මේ හිත මේ භාවනාව මේ යෝගාවචරය වාහිලා ගන්න. යටපත් ඒක ඒක ස්වභාවයි. මොකද අපේ හිතත් ඒ නාම ධර්මයාගේ ඒ මායාකාරී ස්වરૂපයට රූප වලට වැඩි අවුල. ඒ නිසාම නැවත නැවතත් නැවත නැවතත් අර ආනාපානියටම නැත්නම් හුස්ම රැල්ලටම හිත යන ගියෝ ඒ අතරමඟදී දෙස්සලා වැටුණා ආයෙත් නිම මාර්ගයේ පතේ තියාගත්තාම යන්න ඒක සාමාන්‍යයෙන් කියන්නේ අපි තනි පොල් ගහක් කිතුල් ගහක් වගේ හරහ දාලා කඳක් සහිත තනි ඒ දණ්ඩක් තියෙනවා නම් ඒ දණ්ඩට අපි අත්තලක් හදලා දීලා තියෙනවා නම් ඉතින් අපි ඉවුරේදී ඒ දණ්ඩ සැලෙනවා පැද්දෙනවා අඩුයි. එතනදී අත්තන අල්ලගෙන එක පයයි එකවරකට තියන්න පුළුවන්. එහෙම තීජය මැදට යනකොට ඒක සැලෙන ගති පහළ වෙනවා. ඉතින් ගියාම ගැඹුරු බැලුවොත් එන්න විශාල ආකාරයක් වෙයි. ඒ වෙලාවේදී අත්තල තැහැරුණොත් ඒ මිනිස්යා අර ගොඩ බිමට නේ වැටෙන්නේ මහ වස්තුවකට නැත්තම් අගාරේ. ඒ නිසා එතනදි මතක් කරනවා මේ පියවරම තියාගෙන ඒ අත්තලම අල්ලගෙන තව ටිකක් එහාට ගියාට පස්සේ ආයෙසරක් ඉමුකට යන්න. ඒ නිසා අතරමැදදී කල්පනා කරන්න ඔක්කොත් හිතන්න යන්න එපයි. ඒ නිසා ඒ දන්නේ පඬිතයාට යන්න බෑ. එළුවන්ට බල්ලන්ට යන්න. මේ කිසි ප්‍රශ්නයක් වෙන්න. ඒ නිසා අපි හිතා ගන්න ඕනේ මේ අතරමැදට ගිහිල්ලා අතුරුමැද ඉඳගෙන කල්පනා කරන එක නෙමෙයි කරන්නේ. මේක සරුවචනාදී අත්දකලා කරපු දෙයක්. නිසා උන්වහන්සේ දන්නවා මෙතෙන් යනකොට හෙල්ලුම් ගතියක් වැඩි වෙනවා. ආදම හිතින් නැති ගතියක් තියෙනවා. අත්තලත් අර ඉවුරිදී තරම් වගේ නෙමෙයි අත්තල ශක්තිමත් නැහැ. මොකද ඒක පොන්දගෙන ගැට ගහලා තියෙන. ඒක ඇල්ලුවක් පැද්දෙන. නමුත් ඒක දැනගෙන වැඩි හැල හැපිලක් නැතුව යන්න පුළුවන් නම් එහා පැත්තට යන්න. ආ මේ වගේ මේ රූප ධර්මයාගේ ගිගා දැමීම සිදු වෙනකොට ඒක තුළ විරංජනයක්. අර තිබුණු දියසායම් චිත්තයකට වතුර ටිකක් පැතිච්චාම වගේ එක තිබුණු මේ එකින් එක වෙන් කරන ගති පාට වෙන් කරන ගති නැතුව නිකන් වමනේ ගොඩක් වාගේ කිසි රසයක් නැති හැඩයක් නැති තැනටපත් ආහනේ තැනටපත් වෙනකොට ඒක දැක්ක දැක්ක දැන දැන ඉතින් යනවන එතන තමයි පටන් අරගන්නේ සාමාන්‍ය කියන තදාංග විරාගය කියලා එතන එතන ඇති වෙන විරාගයක් එනවා. ඒක මේ උපදේශ රහිතව ගියොත් වැරදිලාට මට තියෙන කියලා සැකසහිත වෙන්න පටන් අරගත්තොත් මෙතනදී යෝගාවචරයට භාවනා පිළිබඳ එපා වීමක් එනවා. එහෙම නැත්නම් මේ ක්‍රමය වැරදිලාද? මේ ගුරුවරයාට වැරදිලාද කියලා සැකෙන්නේ ඉඳී තියෙනවා. ඒ නිසා යෝගාවචරයා මේ අනි විරාගානුපස්සනාව කියන එක භාවනාවේදී අනිවාර්යයෙන්ම අතරමඟදී හම්බ වෙන තැනක් කියලා තේරුම් අරගෙන තිබුණා නම් සමහර විටක උපදේශය රැකගෙන තව ඉදිරියට යා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒක නිසායි අර මුලින්ම සඳහන් කරේ මේ වගේ දේවල් දැනගන්න නැතුව එතෙන්ද ගිහිල්ලා ඉගෙන ගන්න බෑ. හොඳට කල්ැතුව දැනගන්න ඕනේ රූපයාගේ ගෙවා දැමීම සිදු වෙනකොට එහෙම නැත්නම් විරංජනේ සිදු වෙනකොට නැත්නම් සංස්කාරයන් පිටිබඳව ඇල්ම ඇති වෙන්නේ විචිත්‍ර වෙලාව ගොරෝසු වෙලාව ඒක විචිත්‍රත්වේ නැති වෙගෙන යනකොට ගොරෝසු භාවයේ නැති වෙගෙන යනකොට ඒක පිළිබඳව ඉබේම නොඇල්ම ඇති වෙන්න පටන් ගන්නවා ආනේ නොඇල්ම ඇති වෙන්න පටන් ගන්නකොට ද්වේෂය ඒකාකාරීකම කම්මැලි ගතිය නිදිමත ගතිය එහෙම නැත්නම් ඉන්න එක කරන එක වෙහෙසක් ඇති වෙන ගතිය අලින් තැනකට යන්න. ඒක සාමාන්‍යයෙන් කියනවා ඔය මේ තුන් කුළුඳුල් බිල්ලක් ගන්න සෝනට කාපු මේ කට්ටරිය යන්නේ කාටවත් නොකිය. ඉතින් අනුමුත් ඒ වෙලාවට ඒ මෙව්වා මේ මේ සුරංගනා කතා මේකත් ඉතින් රැයට ගෙදර යනකොට ඔබ දැකලා බය වෙන්න එපා. මේ සුරංගනා කතාවක් කියන්නේ. කොහොම හරි තුන් කුළුඳුල් බිල්ල කියලා කියන්නේ කුළුඳුල් අම්මයි තාත්තයිට උපදිච්ච කුළුඳුල් දරුවට තවත් කුළුඳුලේ ගෑනුම මේ ගෙනත් දීලා ඒ දෙන්නට හම් වෙන දරුවත් කුළුඳුලේ නම් තුන් කුළුඳුල් කිය. ඒ තුන් කුළුඳුල් බිල්ල වැළලුවාට පස්සේ ඉතින් ඒ කපුව දැනගෙන හොරෙන් ගිහලා කොට ගන්න. කොට අරගෙන ඉන්නලා මිනිය තියලා මිනි වල උඩ දපලා එහා මතුරනකොට අර මිනිය නැගිටින්. දැන් නැත්තම් මිනිය සහලවන්න පටන් ගන්නවා. ඉතින් ওই සහලවන වෙලාව වෙනකොට ඔය ඉන්න සීරිමත් වෙනා ඔඩ්ඩිමත් වෙනවා තේරම එනවා. ඉතින් මහ පොළොව දෙදරනවා, උලන් හමනවා, নানা ආකාර දේවල් සිද්ධ වෙනවා. නමුත් කපුව දාන්න. ඉතින් නමුත් මේ කපුව ඒ වැඩේ කරනකොට අර එන මේ මහා සෝනා එනකොට ඌට ලේගොටුව දෙන්න. පීරිවන්සින ආයනකොට ඒ උගේ බිල්ල දෙන්න ඕනේ. ඉතින් ඒකට කොට්ටෝරුවක් කන ගන්න. ඉතින් කලින්ම මේවා ලැහැත්ති කරන උද්දැන්ඩක් අරගෙන යනවා, ලේගොටුවක් අරගෙන යනවා, දේවල් අරගෙන ඒ ගෝලයාට කියනවා දැන් මේක මේක වැඩේ කෙරෙගෙන යනකොට උඹ මූණ දිහා බලන්න එපා පිටියල්ලේ මේ මේ දේවල් දීපන්. ඉතින් අර මේ මංස කලින් කියාගෙන ගියාට කොහොම කෙරුවත් මතුරාගෙන ගිහිල්ලා අර පිළිය නැගිටකට එනකොට ගෝලයා කලබල. ගෝලයා මේක දැකලා නැහැ. ඉතින් ඒකට ගෝලයා දිව්වොත් එහෙම තොවිලි හමාරයි අර නැගිටින පිළිය කපුවමත්. ඉතින් ඒ නිසා කලින්ම කියලා යනවා මෙවුව කරනකොට අමතර දේවල් ටිකක් වෙයි ඇඟ කිලිපොළන ගතියෙයි දාඩිය දායි ඒවා ටිකක් තියෙනවා. හැබැයි මේ වැඩේදී මම ඉන්නේ බොහොමත්ම අසීරු තත්ත්වයක නිසා ඒ ඒ දේවල් ඒ ඒ බලවේගෙනකොට ඒවට කැම දෙන්න ඕනේ මෙන්න මෙහෙමයි කරන්න ඕනේ කියලා කල්ලාතු සූදානම් කරන යනවා. ඒ වගේ තමයි ආනාපානයේ හරියටම මෙනෙහි කිරීම කියන මන්ත්‍රයේ වැතුරුවා නම් ඔය සහල වෙලකක් එක්ක. ආන්නේ සාධවන ගතියනකොට කොට්ටෝරුවක් ගියොත් නැත්නම් වැඩ උපකාරකාරයක් ගියොත් එහෙම මහා උලකටපත් වෙලා ඉතින් කියනවා මේ භාවනා කරන්න කියලා ඔළුව නරක් වෙනවා. নানা ප්‍රකාර දේවල් එන්නේ මොකද? අර නිවනම අරමුණු කරගෙනත් නෙවෙයි කරන්නේ රූප ධර්මයක්ම අරමුණු කරගෙන නෙවෙයි කරන්නේ. අතරම දොස් කියන්නත් බෑ. ඒකනේ මොකද හේතුව රූප ධර්මයක් අරමුණු කරගෙන ගියාට වායෝ පොට්ටබ්බ ධාතු නැත්නම් ආනාපානෙ අරමුණු කරන ගියාට එතෙන්ට යනකොට මේ ආනාපානෙ තුනී වෙලා දුර්වල වෙනවා. රූප ධර්මයේ නොපෙනෙන தත්ත්වයට වගේපත් වෙනවා. ඉතින් අන්න ඒක වෙන දෙයක්. අන්න එතනදී සංස්කාරයන් පිළිබඳව නොඇල්ම පහළ වෙනකොට බය, සංඛාව, නිදිමත ගතිය, ඒකාකාරී ගතිය, දමල ගහලා යන්න හදන ගතිය අනිවාර්යයෙන්ම නාම ධර්ම වල ජලගල්මක් වහන. ඒක ඇවිල්ලා වහයලා ගන්න හදනවා. ඒ වහයලා ගන්න වෙලාවේදී කලබල වුණොත් ඉතින් ඒ කියන්නේ කෙලෙස් අධිකන ඉතින් අනිවාර්යයෙන්ම නැවත මූල කර්මස්ථානේ මතු කරගන්නත් බැරුව අවුලකටපත් වෙනවා. නමුත් මේ වෙලාවේ නැවත නැවතත් ඒ තියෙනවා මේක ගෙවල දාන්න ඕනේ කියලා රූප ධර්මයේ දිගේම යන්ට යන්ට යනකොට අර වගේ එන සුලිසුලන් ඉන්ද්‍ර වගේ මහ පොළොව හෙල්ලෙන වගේ ගති එන්නේ එන්නේ එන්නේ අඩු වෙන පටන් ගන්නවා. ඒකෝට යෝගාවචරයට සතිය දියුණු වෙන්න වෙන්න ඒ සතිය තුලින්ම බලන අරමුණ තුලින්ම ආරක්ෂාවක් වෙනවා. මෙතනදී ඇත්තටම සෑම දෙයක්ම චංචල කම්පන වෙලා නැවත තැම්පත් වීමක් වෙනවා. අන්නේ කාලය තුල තේමාව නරක කරන්න වෙනස් කරන්න නරකයි. ගත්ත රූප ධර්මයේම දිගටින් රූප ධර්මයේ සම්පූර්ණ මේ ගිවිලා ගිලන එක ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි නිතරම හිතන්න ඕනේ නැහැ ගිවිලා නැහැ මෙයා තව තියෙනවා. ඒ නිසා ඒ වෙලාවදී මතුවෙන මේ සක්කසංකා නිදිමත ගති කම්මැලි ගති වගේ දැන් මම මොකද කරන්න කියන ගති ඉස්සරහට මොකද කරන්න කියන ගති හොඳට කල්යතුව දැනගෙන මෙව එනකොට එව්වට ඉඩ නොතපා පාවා නොදී තමයි නැවත නැවතත් අර මූල කර්මත්තේ බලාගෙන යනකොට තමයි ඒ එපා කරන ගති එහෙම නැත්නම් ඒ ඒකාකාර ගති නිදිමත ගති වලට කියන්නේ නිර්වින්දන කියන. අරමුණ හොඳට ඇතුල්වීමේ හුස්ම පිටවීමෙන් හුස්ම වෙන් වෙලා දකින්නට වින්දනයක් කියනවා. වෙන්කොට දැනගන්න පුළුවන් ගතියක් තියෙනවා. නමුත් මේ දෙක අතර තියෙන වෙනස අඩුවෙන්ද අඩුවෙන්ද අඩුවෙන්ද නිර්වින්දන ඒක රස විඳ ගන්න බැරි වෙයි. ඒක සාමාන්‍යයෙන් නිතරම ගන්න උපමාවක් විදිහට ගත්තොත් අපි චුයින්ගම් හපනකොට කටේ දාගත්ත ගමන් හපන හපන හැපීමක් පාසා හොඳ මිහිරියාවක් තියෙනවා. නමුත් හප හප හප හප ටිකක් වෙලා ඉන්නකොට ඒකේ අර පිට වෙන තියෙන පැණි රස ගතිය නැති වුනහම වෙන්නේ අහකු පාට අරීදෙන එක විතරයි. කිසිම රසයක් නැතු වෙන පටන්. එතකොට කල්පනා වෙන්න හදනවා මොකද්ද මේ මම මේ කරන්නේ කියලා ඒක විහිකර. ඊට පස්සේ ආයෙ චුංගම් එකක් අතේ දාගන්න. ආහනේ විදිහට නැවත නැවත මාරු කිරීම තියෙන තාක්කල් මේ චුවින්ගම් කෑමේ මුල ආස්වාද ජනකයි අග ආදීනව සහිතයි කියන එක තේරුම් ගන්න බෑ. ආන්නේ වගේ චුයින්ගම් එකක් තමයි සරුවත්තරන්සේ දීලා තියෙන්නේ අපිට ආනාපාන. පටන් ගන්නකොට ඒක වින්දනයක් තියෙනවා. පහු වෙනකොට නිර්වින්දන අන්න ඒක තමයි නිබ්බිදා කියන වචනේ සඳහන් වෙන්නේ. ආන්නේ නිබ්බිදාව එනකොට යෝගාවචරයාගේ හිත යම් ආකාරයකින් නුස්නා ගති තරහ ගති ද්වේෂයට බර වුණොත් නාම ධර්ම ඇවිල්ලා අර කරගෙන යන භාවනාව වහලාගෙන ඉතින් තරහ නුස්නා ගති නිදිමත ගති වලින් යට වෙන්න ඉඩ තියෙනවා. නැවත නැවතත් අපි ඒව එනවමයි ඒකෙන් දැනගෙන ආනාපාන මූල කර්මස්ථානෙ මෙහි ධානය හිටියොත් මේ නිබ්බිදාව විනිවිද යන්න පුළුවන් ගතියක්. අරහා යන්න පුළුවන් ගතියක්. ආන්නේ එතකොට වෙන්නේ මොකද්ද? මේ වස්තුවක තියෙන නැත්නම් මේ සංස්කාරයක තියෙන පෙළන ගතිය, තවන ගතිය, එහෙම නැත්නම් ඒකේ තියෙන මේ සංස්කාර ගතිය නැත්නම් එකක් නෙවෙයි අංශු රාශියක් මෙතන තියෙන කියන ගතිය ඒවා නිතරම වෙනස් වෙනවයි කියන මේ ගති අර ද්වේෂ පදනමේ නැතුව ඥාන පදන. ඇත්ත ඇතියට දැක ගැනීමට අවස්ථාවක් යොගාවත. මුලින්ම පෙන්වන්නේ ඒක ද්වේෂ පදනමේ. ද්වේෂ පදනමේ ගියොත් මුගාක් වෙලාවට රූප ධර්ම වෙනුවට නාම ධර්ම වසායලා ගැනීම සිදු වෙලා භාවනාව පිටකොට. ආන්න මේ මාර්ගයේදී මාර්ගය මේකය අවාර් අමාර්ගය මේකේ කියලා දැන ගැනීමට නම් ඒ විරාගානුපස්සනාව පිළිබඳව අහලා තියෙනවා. විරාගානුපස්සනාව සාමාන්‍යයෙන් නිබ්බිදාට වැඩිය තල තුනක් එකක්. නිබ්බිදා වෙලාවක ඇවිල්ලා එයා ඒක හානියක් කරලා නැත්නම් අපි ඉදිරි ගමනට අවශ්‍ය කරන ප්‍රඥාව පහල කරලා දීලා පැත්තකට. පැත්තකට වුණාට විරාගානුපස්සනාව දුර්ති කියනවා. ඒ නිසා අරමුණක ඒකාකාරීව කටයුතු කරනකොට එපා වෙන ගතිය, කම්මැලි වෙන ගතිය, නිදි කිරණ ගතිය එනවා. ඒක නොආයුත්තකුත් නෙවෙයි. ආවට පස්සේ එතනදී ඒ නාම ධර්ම වලින් මේකට වහයලා ගන්න දෙන්නේ නැතුව නැවත නැවතත් ඒ කරමින් හිටපු අරමුණව මතු කර ගන්න යෝගාවචරය සැරයක් දෙසරයක් තුන් සැරයක් හතර සැරයක් පස් සැරයක් නෙමෙයි බොහෝ වාරවලදී මෙතන වරද්දාගෙන හරියට ඒක වරදින හැටි ගුරුවරයාට කමඨාන් සුද්ධ කරනකොට පිළිහිදුව කියන්න පුළුවන්. ඒකත් අභ්‍යාසයක් වෙනවා. එතකොට ගුරුවරයා හරියටම දන්නවා මෙන්න මෙතනයි දැන් ඉන්නේ. එතකොට ගුරුවරයාට හරියට උපදෙස් දෙන්න. මුග දෙනෙක් මේක නිර්වචනය කරන්න දන්නේ. මේක කියා ගන්න දන්නේ නැහැ. ඒකට හේතුව මොකද? පටන් ගන්න වෙලේ ඉඳලා අග දක්වාම මූල කර්මස්ථානයේදී මෙනෙහි කිරීම ආදී සති ධාරාව එකට පවත්වන්න නැති වුණොත් මේ අත්දැකීම කොහොම සංකර දෙයක් වඩපත් කොහොමඩත් ඇත්ත කියනවා නම් ඕනෙම යෝගාවචරයේ මුලදී මේ වගේ සංකරතා සහිතව තමයි යන්නේ. නමුත් නැවත නැවත කමඨාන් සුද්ධ කරනකොට ගුරුවරට කියනකොට කියනකොට තේරුම් ගත්තට පස්සේ තේරෙනවා හැම කෙනෙක්ම හරි පාර වශයෙන් නම් සමානයි. යටේ ලියන පැත්තෙන් නම් හැම කෙනෙක්ම එකම ක්‍රමයේ තමයි වැදෙන්නේ. නමුත් සංකර වීම අතින් පැටලෙන ක්‍රමයේ අතින් නම් විවිධ විසම. ඒක කමඨාන් සුද්ධ කරනට එක්කෙනෙක් කියන කතාව තව කෙනෙක් නොකියන්නේ එහෙමයි. නමුත් ඒක හරි ගස ගන්න හැටි, හරි ගසකට පස්සේ නියම මාවතට පාරට වාහනේ දාගන්න හැටි නම් එකමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අන්න අර නිවැරදි කිරීමේ ක්‍රමයේ තියෙන මේ සර්වබහුම தત્ත්වය. ලෝකෝත්තර කාටත් ගැලපෙන தત્ත්වය තමයි අපේ ශාසනයේ මේ ප්‍රතිපදාව වශයෙන් හඳුන්වන්නේ. නමුත් අපි අපේනාගෙන රුචි අරුචිකම් වෙනස්, උපනිෂේ සම්පatti වෙනස්, පුරුදු කරලා තියෙන ගති වෙනස් නිසා අපි විවිධ තැන්වල සංකෘතා පහල කරනවා. ආනේ සංකෘතා පහල කරගන්න නැතුව මේ විරාගය පහල වෙන දෙයක් ඒක පහල වෙනකොට අර මන්ත්‍රේ මතුරුනට පිළිය නැගිටිනට කොට්ටෝරු වදුවනවා වගේ කලබල කරන්නේ නැතුව දිගටම තොවිලේ නටාගෙන ගියොත් එතකොට මොකද වෙන්නේ අර මේ පිල්ලිය නැගිටලා දිව දෙලියට දානවා එතකොට කපුවට තියෙන ජීව කපා ගන්න එකයි ඔන්න ඕක තමයි අංජන මඹරන්ට ගන්න ප්‍රධානම බේතක් කියලා කියන. ඊට පස්සේ අංජන මොයාගත්ත පස්සේ ඕන දෙයක් දැක් ගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා කියලා පොතේ තියෙනවා. මම කරපු දෙයක් නන්නේ. මොනවද උපමාවක් වශයෙන් ඉති කරගන්නේ? උන් ඔය වගේ ඒ අරමුණේ කට ඇතුලේ තියෙන දිව එළියට දාන්නේ නැහැ. උන් ඔය ඒ මායම හෙල්දුම ඒ කියන නිබ්බිදා ධර්මයේ පහළ වෙනතක්. එහෙම නැත්නම් මේ අපි දකින්න සංස්කාර ධර්මයක ස්වභාවික ලක්ෂණ හොඳට පරිචයක් ඇති කරන වගේ තියෙන හැම හැඩතලයක්ම දැකලා ඒක ඊගාවට අර වගේ මායම් වෙලා අපි කියන පරල වෙනවයි කියලා මායම් වේගන தත්ත්වයට එන්නේ නැතුව කවදාකවත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ මතුවෙන්නේ නැහැ. ස්වභාවික ලක්ෂණ තියෙන තා කවදාකවත් අරමුණ වලට තියෙන කොයි අරමුණට සමාන වූ පොදු ලක්ෂණය සාමාන්‍ය ලක්ෂණේ මතුවේ. ඉතින් සාමාන්‍ය ලක්ෂණේ මතු කර ගන්න නම් අපි කරන්න තියෙන්නේ ආනාපානිය දැක ගන්න පුළුවන් හැම පැතිකඩකටම සාදර වෙන්නේ. මේ සර්වචනාචි සඳහන් කරන ආනාපානී 11 ආකාරයක් තියෙනවා. ආනේ 11 ආකාරයෙන්ම දකින්නකම් ආනාපානිය දැක්කයි කියලා කියන්නේ. ආනාපානිය දිහා බලනකොට මේ අපි අර කලින් කියාපු විදිහට බොහොම ගොරෝසුවට ඇක්ටිලිම් පිටීම වෙන්කොට දකින්න විචිත්‍ර අවස්ථාවකුත් තියෙනවා. අන්තිම වෙනකොට සුකුම අවස්ථාවකට එනවා. ඒ නිසා ඕලාරිකය සුකුමය කියලා පැතිකඩ දෙකක්. ඒ වගේම අභ්‍යන්තර බාහිර කියලා මේ Tamange නාසිකාග්‍රේ නැත්නම් නාය ඇතුල් පැත්තේ හොඳට පිරිමැදීගෙන යනවා වගේ මේ තමන්ගේ ශරීරයේ ඇතුළත තැනකින් නැත්නම් කඩේට සම්බන්ධ තැනකට ආනාපානේ සම්බන්ධ ලැබෙනවා. මහර වෙලාවට පේන්නේ මේ බඹයක් විතර ඉස්සරහ නැත්නම් අඩියක් දෙකක් ඉස්සරහින් බාහිරේ ආනාපාන චිත්ත වෙනවා. එහෙම නැත්නම් මුලේ මැදට ගිහිල්ලා කොහෙදෝ මධ්‍යස්ථ තැනක සිටිනවා වගේ අර ඇතුළත පිටත කියන හොල්මනකුත් පහළ වෙන්න පටන් ගන්නවා. සමහරවිට දූරේ ශාන්තිකය කියලා මේ අස්පනා පිට ඉස්සරහම පේනවා. සමහර 70 ගණන් ඈත වගේ ඈතට යනවා අපි. සමහර වෙලාවට බොහෝම හොඳයි. මට දැන් ආනාපානිය ඇතුළේම පිට වෙන පාද පේනවා කියලා ඒකට ප්‍රේමණීය ගතියක්, කැමැත්තක්, මනාපයක් ඇති වෙනවා. සමහර වෙලාවට පේනව නමුත් මොකටද ඉතින් ඕක ඇති වැඩේ කියලා ඒක පිළිබඳව හීන භාවයක්, අමනාප භාවයකුත් පහළ වෙනවා. මේ විදිහට මේ ආනාපානෙ පෙන්වන්න පුළුවන් සෑම පැතිකටක්ම දකින්න නම් සෑහෙන ඉවසීමකින් භාවනා කරන්න. ඔය කියන පැතිකඩ අටට අමතරව අතීත ආකාරයක් තියෙනවා, වර්තමාන ආකාරයක් තියෙනවා, අනාගත ආකාරයක් තියෙනවා. මේ හුදුට ආනාපානෙ පෙනිපෙනි තිබුණා. දැන් එකපාරටම නොපෙනී. සමහර වෙලාවට දැන් පේන්නේ නැහැ. මත්තර පේන්න පුළුවන් බවට ඕන් ටික ටික ටික ටික අඳ පායගෙන ඉන්නවා වගේ පේන්න පටන් ගන්නවා. ඔන්න වගේ ආනාපානෙ විවිධ හොල්මක් තියෙනවා. ආන්න මේ සේරම දැක ගන්න නම් හැමදාම අපි අලුතෙන්ම ආනාපාන දිහා බලන්න. මෙතන එක හොඳ ධෛර්යමත් වෙන්න පුළුවන් රහස. ඒ මොකද්ද? ආනාපානයේ ඔය කියන පැතිකඩ 11ම දැක්කන මුළු ලෝකෙම දැක්කවා. ඒ පුදුලට අය පිම්බිමැක් ලිම් භාවනාවක් කරන්න, මෛත්‍රී භාවනා කරන්න, බුද්ධානුසතිය මොනවාක්වත් නෝ. ඒ නිසා එකක් සම්පූර්ණ කරොත් මුළු ලෝකෙටමයි කියලා. අයිති කියන්නේ අත්දැකීම. ඒක නිසා ආනාපානයේ ප්‍රිය වේලාවත් අප්‍රිය වේලාවත් භාවනා වශයෙන් බලනකොට සමානයි. ආනාපානයේ ගොරෝසු වේලාවත් සියුම් වේලාවත් භාවනා පැත්තෙන් බලනකොට සමානයි. අභ්‍යන්තර වෙනත් බාහිර වෙනත් ආනාපානයේ අගයන් සමානයි. ඒ වගේම ළඟ පෙනුනත් දුර පෙනුනත් සමානයි. පෙනි පෙනි තිබිලා නොපෙනුනත් වටි. නොපෙනී තිබිලා පෙනුණත් වටිනවා. දැන් බලනකොට පෙනිපෙනී තියෙනවා ඒත් ආන්නේ පැතිකඩ සේරම බලාගෙනකොට තමයි අපිට පේන්නේ ආනාපානය දැක ගන්නවයි කියලා කියලා එක පැත්තක් දැකලා කිව්වට ඒක සර්වචනාන්ති වගේ කෙනෙක් බාර ගන්න කැමති. උනාති කියන නැවතත් ගිහිලා කරන්න. ඕනම කර කර කර ඉන්නකොට තමයි අපිට පේන්න පටන් අරගන්නේ මෙන්න මේ ස්වභාවික ලක්ෂණ ආනාපානයටම ආවේනික අනෙක් දේවල් වලින් සම්මුති වශයෙන් වෙන් කරන්න පුළුවන් ලකුණු සේරම දැකගෙන ආනාපානය දිහා බලන විට මේවා බොහෝමත්ම ශීක්‍රේ පේන නොපෙනෙන තත්වයට යනකොට තමයි අර මේ භාවනාවේදී විස්තර කරලා දෙන්න බැරි කමටහන් සුද්ධකට කියා ගන්න බැරි අර හොන්තු මාතු තත්ත්වයට නැත්නම් මේ අන්දමන්ද තත්ත්වයට යන. මේ අන්දමන්ද තත්ත්වයේ අත්‍යවශ්‍ය දෙයක් භාවනාව. ඒ සම්මුතිය කැඩිලා දැන් પરමාර්ථය දිහාට හැරෙන්න හදන වෙලාව. ඒක වෙන්න ඉස්සෙල්ලා මේ විරාගයේ එක පියවරක්. නැත්නම් මේ විරාගය කියලා කියන්නේ මේ tira 7ක් සහිත කෝවිලක් නම් නැත්නම් දේවාලයක් නම් පළවෙනි tire ඇරෙනවා. අට මොන එපා වෙන ගතිය ටිකක් එනවා ඉතින්. ඒක නමුත් ඒක සංතිස්ථානයක් පමණයි. ඊට පස්සේ සමත භාවනා කරනවා කියලා හිතමු. සමත භාවනා කරනවා නම් යම්ම වේලාවක අරමුණට අර්පණා වශයෙන් හිත වැටුණොත් ඒ කියන්නේ නීවර ධර්ම අයින් කරලා අර්පණා වලින් හිත වැටුණොත් අපි කියනවා විස්කම්බන වශයෙන් කෙලෙස් දුරුණයි. එතකොට අරමුණ පේන්නේ නැහැ මොකද අරමුණ ඇතුලේ ඉන්නේ. ඒකටත් කියනවා විස්කම්බන විරාගය කියලා. කෙලස් නැති ගානට හිටනවා මොකද ඇතුලේ දැන් අයිස් පෙට්ටියක දාලා වහලා ඉන්නා වගේ ඇතුලේ නිරෝධ ආයන මන්ත්‍රයකට ගියා වගේ පේන්න පටන් ගන්නවා. ඒකත් එක විදිහක විරාගයක්. නමුත් ඒක මේ ආනාපාන සති සූත්‍රයේ අටුවාවේවත් එහෙම නැත්නම් පටිසම්භිදා මාර්ගය පෙන්වන්නේ නැහැ. ඒ නිසා විවරණය අටුවාව ගුරු උපදේශ අනුව යන්නේ කෙලින්ම විපස්සනා විවරණයක්මයි. ඒකෙදි පෙන්වන්නේ ඉස්සල්ලාම ආනාපානයේ දිගින් දිගට දිගින් දිගට සතියෙන් යුක්තව ඇතුල් වෙන වාරේ පිට වෙන වාරේ ඇතුල් වෙන වාරේ පිට වෙන වාරේ බලාගෙන ඉන්නකොට ඒ ආනාපානයේ විශේෂයේ ඇති අර රස විඳින ගතිය වින්දන කරන ගතිය අඩු වෙන්න පටන් අර ගන්නවා යම් මොහතක ආනාපානෙ මෙනෙහි කරනවා නම් ආනාපානෙට ආසාවක් ආනාපානට තරහක් පහළ වෙන්නෙත් නැහැ හිත සද්ද වේදනා හිතිරියට යන්නේ එතකොටත් තමයි මේ දේවල් වලින් වෙන් වෙලා පිරිසුදුවක් ලබන. ඒකට කියනවා තදංග වශයෙන් විරාගය ලබනවායි කියලා ඒ ඒ චිත්තක්ෂණේ ලැබෙනම තීගා චිත්තක්ෂණේ සතියෙන් තොරව ආය සද්ද වේදනා හිතිලොට ගියොත් ඒත් භාවනාවක් ඇති. එහෙම නැත්නම් ආනාපානිච්ච අපරාධ මේක දැන් වැටදිනානේ කියලා හිතුවොත් ඒත් භාවනාවක් ඇති. ආන්නේම නෙවෙයි ඒ ඒ චිත්තක්ෂණේ ලැබෙන ඒ තදංග වශයෙන් ලැබෙනදී මම හිතනවා මෙතනින් පිළිසි ඈහෙන කොටසක් අත්දකලා තියෙනවා. නමුත් ඒක දන්නේ නැහැ. මේකයි මෙතන වෙන්නේ කියලා දන්නේ නැහැ. වෙන්නේ මොකද්ද? ආනාපානය පිළිබඳ තිබුණු අර ඇලි බැඳී ගන්න ගතිය එන්නෙන් අඩු වෙනවා. ඒක රස විඳින ගතිය වින්දනේ එන්නෙන් අඩු වෙනවා අඩු වෙන චිත්තක්ෂණයක් පාසා මෙනෙහි කිරීමක් පාසා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ තදංග වශයෙන් අඩු වෙන්න පටන් ගන්නවා එහෙම ගිහිල්ලා ඒ විපස්සනාවට ඇතුල් වෙනකොට අර වගේ කලකොල භාවයක් ඇති වෙලා ඒත් කමක් ඥානපණේ නැති වුණත් මම තියෙනවා කියන හැඟීමෙන් ඉන්නවයි කියලා ඒ එතන ලොකු පරිවර්තනයක් නැත්තම් පිම්මක් පැනිල්ලක් සිදු වෙනවා කඩයිමක් ඊට පස්සේ හොඳට බලාගෙන ඉන්න පුළුවන් වෙලාවක් එනවා ආනාපානයම අස්පනා පිට අරමුණට මුහුණ දාන්න බලන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඒක තමයි ලොකු සටනකින් ලොකු යුද්ධකින් පස්සේ තමයි එහෙම වෙන්නේ. ආන්න එහෙම බලහින්නකොට නැවත සද්ද පවතිද්දි, හිතවිලි පවතිද්දි, වේදනා දැනෙද්දි ආනාපානයත් ඒ හතර දෙනා වගේම තවත් එක්කෙනෙක් වගේ එකම වේදිකාවේ ඔක්කොමලා රඟ දක්වන්න පටන් ගන්නවා. ඒ රඟ දක්වන පවත් පටන් ගන්නකොට යෝගාවචරය නිතරම චිත්ත පීඩා ගන්න, පරාජය පිළිගන්න අපරාජමගේ භාවනාවට දැන් හිතවිලි බාධා කරනවා, සද්ද බාධා කරනවා, වේදනා බාධා කරනවා කියලා. පෙරදිච්ච හැඟීමක් ගත්තොත් ඇත්තටම හිතවිලි වේදනා සද්ද රජ වෙනවා. යෝගාවචරය දැනගත්තොත් දැන් මට හිතවිලි වේදනා සද්ද තිබුණත් දෙවේලේ ආනාපානෙ දැකගෙන ඉන්න පුළුවන්. මගේ හිත ආනාපානෙට ගියොත් මට ආරස්සාව තියෙනවා. අර හිතවිලි ඔක්කොම පැත්තකට යනවා. ඒවා දුරු වෙනවා. මට ආනාපානෙ රජ කරවා ගන්න පුළුවන් කියලා නැවත නැවතත් ආනාපානෙ මාශ්‍රය කරන්න පටන් අරගත්තොත් යෝගාවචරය තේරුම් කරගන්නවා මේ Taman ගන්න දෘෂ්ටි කෝණේ හැටියට තමයි දැන් කරදර බාධක තියෙන්නේ කියලා ආනාපානෙ හිත තියන්න තියන්න තියන්න අර බාහිරින් ආපු කරදර වලින් ලොකු ආරසාවක් එනවා. ආනේ විදිහට විපස්සනාවට හිත වැටුණාට පස්සේ Tamanට භාවනාවේ යම් පාලන ශක්තියක් හසුරවන්න පුළුවන් ගතියක් එන්න පටන්. එහෙම වෙනකොටත් ඒ ලාවට යාන්තවන පේන ආනාපානෙ වර එක හොඳට කුස් වෙලා අපේ. මට ඒක ආයෙත් නැති වෙලා. ඒ නැති වෙලා ගියාට පස්සේ සමහර විටක හිතවිලි ශබ්ද වේදනා තියෙනවා. ඒක එච්චරම බලවත් නැහැ. හේ තියෙනවා. නිකන් මිරිඟුවක් දිහා බලා ඉන්නවා වගේ, මොකද මැද හරියේ තියෙන රැළ දිහා බලා ඉන්නවා වගේ, වැහි වැහි වැස්ස වේලාවක වතුර කඩකට වැස්ස වැටෙන දිහා බලා ඉන්නවා වගේ තියෙනවා. තිබිලි වෙන හොඳට නිස්කලංකයක බලන්න ආයෙත් අර ආනාපාන ප්‍රඥය ආනාපානේ කුංචි ඇතුළේම පිටින් වෙනස්කම් පේන්න පටන් ගන්නවා. මේන්න මේ විදිහට පෙනිපෙනි පෙනිපෙනි දිගින් දිගට යන්න යන්න යන්න යන්න ඒ පුද්ගලයා තුල අර කලින් තිබුණු බය ගති, එහෙම නැත්නම් නිදිමත ගති, ඒකාකාරී ගති, ශාක උපදවන ගති Taman ඒ වෙලාවේ දක්වන ආකල්පයේ හැටියට Tamanට ඒක හසුරුවා ගන්න පුළුවන් කියන විශ්වාසය ඇති වෙන තෙක් ඒ යෝගාවචරයට ද්වේෂය බලපාන, නුරුස්නා ගති බලපාන. මෙන්න මේ අවස්ථාවල් වෙනකොට යෝගාවචරයා ගිහි ඊවල් දොරවල් වල කටයුතු කරන කෙනෙක් නම් ඉතින් අනික් පැත්ත කියන්න පටන් ගන්නවා දැන් මෙයාගේ නුරුස්නා ගති වැඩි පොඩ්ඩේ යනකොට කේන්ති යන ගතියක් එන්න පටන්. ඒක ඇත්තටම එන්නේ ඒ අනුන්ගේ දෝෂයක් නිසා නෙවෙයි ඇතුළතම මේ ඇල්ම සහ යමක රැඳී සිටින ගතියක් නැහැ. එපා කරන ගතිය භාවනාවෙන් එන නිසා gedare ඉන්න මිනිස්සු ඒකට පරි. මේක දන්නේ නැති වුණොත් මේක කියාගන්න යෝගාවචක හසුරව ගන්න බැරි වුණොත් සමහර විටක යම් යම් සිද්ධි පවා සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. නමුත් යෝගාවචරයට තේරුණොත් මේ අර ඇතුළත තියෙන අරමුණේ රැඳෙන ගතිය, අරමුණේ බැඳෙන ගතිය, රාග ගතිය නැති නිසා බාහිරේ මොන දෙයක් කරන්න ගියත් ඒ කටයුතු කෙරෙහි ධිකට ඉවසන්න පුළුවන් ගතියක් නැහැ. සැරයක් දෙකක් ඉවරට පස්සේ කේන්චන ගන්නවා. ඒ නිසා කියනවා මේක අස්ථාන කෝප ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. නුරුස්නා ගති වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ වෙනකොට යෝගාවචරය ඉන්නේ තවත් යෝගාවචර පිරිසක් එක්කන ඒක එච්චරම ඒ රෝග ලක්ෂණ කැපිපේ. ගස්කල් එක්ක ඉන්නවනම් ඒත් නැහැ. නමුත් පිරිසක් එක්ක ඉන්නවනම් Taman දැනගන්න ඕනේ දැන් Tamanගේ දේවල් රංජනය කරන මේ ආදරය කරන බදා ගන්න ගතිය දැන් අඩු වෙනකොට අනික්කත්ව භාවනා නොකරන නිසා ඒ ඇත්තෝ ඒකට පලි නෑ. මෙතන තමයි උඟාක්ම මේ විපස්සනාවේ අමාරුම තැන කියලා කියන්නේ. මේක හැබැයි මේ හදාගෙන වමනාවෙන් හදාගෙන ගත්ත වෙහසක් තියෙන. මෙතනදී මේ සාකච්ඡා ධර්ම සාකච්ඡාවේ මේ මට්ටමේ ඉන්න අයගේ ධර්ම සාකච්ඡා හුඟක් උදව්. ඉතින් ගෙදර ඉන්න ඔක්කොමලා භාවනා කරන පිරිසක් නම් සමහර විටක මේකේ යම් වෙනසක් ඇති වෙයි. ඒ වුණත් එක එකනාගේ නුරුස්නා මට්ටම් වෙනස් වෙනවා. ඒ නිසා මේ මට්ටමට ආවට පස්සේ ඊතරෝම Tamanට වැඩි භාවනා කරපො Tamanට වැඩි සති සමාධි කෙනෙක් ලං වුණොත් එයා මේක හාස්‍යයට නගා ගන්න හැටි කියලා දෙනවා. අර ඒ දණ්ඩේ ආගන්න බැරි තත්ත්වෙ දීනේ. පඬිතුකම ඇවිල්ලා. ඉතින් ඒක Tamanගේම මේ මේ වැඩේ යනකොට අනිවාර්යයෙන්ම මේන ලක්ෂණක් බව දැනගෙන මේක සාමාන්‍ය බුද්ධියෙන් හසුරව ගන්න පුළුවන් නම් තේරෙන පටන් අර ගන්නවා මේක තමයි මේ ශාසනයේ තියෙන ගැඹුර. ඒ ගැඹුරේදී භාවනාවෙන්ම මේක විශ්ලේෂණයට බෑ. සාමාන්‍ය බුද්ධිය අවශ්‍යයි. මේක මම දන්නේ ගැළපෙයිද කියලා. මමත් ඒත් මේ ඉගෙනගත්ත දෙයක්. දැන් සාමාන්‍යයෙන් කාන්තාවක් ගැප් ගත්තට පස්සේ ඒ කාන්තාවට ඒ සාමාන්‍ය ආහාර පිළිබඳව තිබුණේ රුචිකත්වය වෙනස් වෙලා ඉතින් දොළ දුක් පහළ වෙනවා. විවිධ විවිධ ಜಾති හොයන්න පටන් ගන්නවා. ඉතින් හොයන්න පටන් අර ගන්න වෙලාවේදී ඒක ස්වාමි පුරුෂයාට හුඟක් අමාරුයි තේරුම් ගන්නට ඒ ගමේ ඉන්න වැඩිමහල් කාන්තාවෝ ඒකට ඒ අවිහාවට ආරක්ෂාව දානවා රජපෞලක නම් ඉතින් ගැප් පෙරහැර පවත්නවා ඒට කිරිමව්වරු දීලා ආරක්ෂාව සලසනවා නොසැලසුවොත් ඒ අවශ්‍ය කරන මේ ආශකන ආහාර නොදුන්නොත් අපේ ගම්වල කියන්නේ උපදින්න දරුවෝ කනකුණු වෙනවා ඒ නිසා අම්මලා වග බලා ගන්නවා ඒක හොයලා දුන්නේ නැත්නම් අම්මලාටයි ඒක නරකයි නිසා කවුරුත් වගේ එකතු වෙලා සලසලා දෙන ගතියක් තියෙනවා. මොකද අර ගැබ මෝරනකොට ඒ දරුවගේ වසවිස මේ මාවගේ රුධිර ධාරාවට එකතු වෙනවානේ. එකතු වෙච්චාම ඉතින් අවේලාවේ වමන යනවා. ඒ නැත්නම් විවිධාකාර පාචන රෝග මතු වෙනවා. ක්ලාන්ත ගති මතු වෙනවා. ඉතින් දැන් කාලේ කියනවා මේ වෙලාවට බොහෝම පරිස්සම් වෙන්නයි කියලා. මේ දීවැඩි අරෝගේ මතු වුණොත් ඒ දරු ගැබට බලපාන. ඉතින් ඉස්සර උවට ගෙව්වේ ඒකත් පෙරහැර පවත්තලා පිරිත් කියලා. ඉතින් තිසරණ සම්ලපා දීලා ඒ මාවට ආරක්ෂාව සලසලා දෙනවා. ඒ වගේම තමයි කිරිවැදෙන ගොයමක් රකින ගොවියෙක්. ඒ තමන්ගේ ඉතාම බරපතල කාරණා දැන් ඉවරයි. දැන් ඔය කුඹුරේ කිරිවැදෙන කෙනා කියන්නේ මම ඔකට යන්න ඕනේ නැහැ කියලා. කුඹුර ආරසා කරේ නැත්තම් මේ වෙලාවට ඉතින් අර පලිපෝතලින් හානිය වැඩි. ඒ වගේ සතාසබ්බය බලාගෙන ඉන්න මේ කිරිවැදෙන ගොයම දුරට කොළ නිල් පාට වෙලා තියෙන එක කාලා දාන. කෑවොත් එන්නේ සීරම ඉවරයි. ඉතින් ඒ නිසා ඒ ගොවියා නිතරම කුඹුර වටේ රවුමක් ගිහිල්ලා ඒ උම තියෙනවා නම් පාගලා නියරි හදලා මී වෙනවා නම් ඒවට මාකා වහලා ආරක්ෂා සලසන ගතියක් තියෙනවා. මෙන්න මේ ආරක්ෂා සලසන ගතිය යෝගාවචරය හුඟක් වෙලාවට හිතනවා මේ මම භාවනා කරන නිසා අනුන් මට දිය යුතුයි කියලා. නැත්නම් මම සිල්වන්තයි නිසා මට අනුන් සැලකිය යුතුයි කියලා. කවදාකවත් ඒකෙන් බලාපොරොත්තු වෙන්න නරකයි. එහෙම බලාපොරොත්තු වුණොත් ඒ අර දරු ගැබ පිළිබඳව නොදැන ඒක මේ අනුන්ගෙන් ලැබිය යුත්තක් කියලා හිතන්නේ. මේ මමත් දැනගන්න. ඒ වගේ මේ කිරිබදින ගොයම රකින්න ගොවියක් දැනගන්න ඕනේ. මේ වෙලාවේදී ආලාපාග වෙන තියෙන අවස්ථා වැඩි ඒ වගේම පලිබෝත වලින් එන්න තියෙන හානිය වැඩි. දවසක් හෝ කුඹරට වතුර නැති වුණොත් විශාල පාඩුවක් අහනවා ඉතිවදින කොයි. ඒ නිසා මේ වෙලාවට ලොකු ආරක්ෂාවක් සැලසන්න ඕනේ අභ්‍යන්තර බාහිර දෙකේ. ඒ වගේ මේ විපස්සනා භාවනා සිදු වෙනකොට අතෝරක් නැතුව නැත්නම් අතරක් නැතුව දිගටම මෙනෙහි කරන ගතිය තියෙනවනම් යෝගාවචරයට ආරක්ෂාවක් තියෙනවා. නිතර මෙනෙහි කරනවා මෙනෙහි කරමින් නෑ. වරින් වර මෙනෙහි කරමින් නිතර අනිකුත් සංස්කාරයන් සම්බන්ධ කටයුතු කරන ගත්තොත් මේක හරි කලවමකට වැටෙනවා. ඒක හොඳට දන්නවනම් මේ වෙලාවෙදි මට මේ නුරුස්නාගා තියෙනවා ඒකදී හොඳට දැනගෙන ඉන්න ඕන කියලා අන්න ඒකට තමයි අපි කියන්නේ මේ විරාගානුපස්සනාවේ මැද හරිය මේක ඉන්නේ සාමාන්‍ය බල උද්‍යප්පේ ඥානයේ ඉඳලා ඒ භංග ඥානයේ දක්වා යන අතරමාර්ගදී මේව වරින් වර බොහොම ශීක්‍රව මතුවේ වරින් වර යට යම් වෙලාවක ඒ බලවත් විදිහට එපා වීම ඇවිල්ලා ඒක නාම ධර්ම වලට යට වෙන්න දෙන්නේ නැතුව මෙනෙහි කළ මෙනෙහි කළ යටපත් කළොත් මහා පුදුමාකාර විවේකයකුත් පුදුමාකාර ඥානයකුත් පහළ වෙනවා. අනේ සංසාරේ මෙතුවා කල් තිබුණ තද්ද බල මෝහ පටලයක් ගැලවෙනවා. මම මෙතෙක් කල් හිතුවේ මේ නුරුස්නා ගතිය අනුන් කරපු දෙයක්, අනුන් මට නොසලකන දෙයක්, නැත්නම් මේ මොකක් හරි නරක කර්ම දෝෂයක්, එහෙම නැත්නම් මේ වුණියමක් කරලා හරි වෙන්නද කියලා බාහිරේටමයි දෙන්න බලන්න. ඒක තමයි අපි මේ පු탁තන ගතිය. නමුත් මේක හොඳට තේරුම් අරගන්න පුළුවන්. අර අරමුණ විශේෂයි ඇති අර ඇලෙන ගතිය, බැඳෙන ගතිය දුරු වෙනකොට අනිවාර්යයෙන්ම වමන විරේචන ගති පහළ වෙනවා. ආනේක හොඳට දැනගෙන ඒක කාටවත් නොන නොයන්ගෙන තාලෙට. Tamanටත් නොයන්ගෙන තාලෙට එනකොට මේක ද්වේෂ පදනමෙන් තොරව මේක දැක ගන්න පුළුවන් නම් උමනට මේක ඥාන පදනමට වැටෙනවා. එතකොට මේ නිබ්බිදා ඥානය කියලා කියන්නේ විපස්සනා කියන උගා පළල් ඥානය. මෙතෙක් කල රස විඳපු සංසාරේ දැන් රස විඳින්නේ නැති වෙන්න පටන් ගන්නවා. එතනින් තමයි අපේ මේ දේවල් පිළිබඳව ආකල්පේ ප්‍රධාන වෙනස සිදු වෙන්න පටන් ගන්නවා. ඒ රස විඳීම නැති වෙගෙන යනකොට මේ මමය මාගේය මගේ ආත්මය කියන එක ඇඟට නොදැනී ගෙවෙනවා. නැත්නම් මේ ප්‍රපංච කරන ධර්ම නැත්නම් මේ භව නෙත්‍ය නොදැනෙන් දැනෙන්නේ නැතුව කැඩෙන්න පටන් ඒකෙන් යම් වෙලාවක යෝගාවචරය මේ නිබ්බිදා ලක්ෂණ පහර වෙලා ඒක හොඳට සීපත් කරලා ඒකට යා ගන්න පුළුවන් වුණොත් තමයි තේරෙන්න පටන් ගන්නවා එහා පැත්තේ හම් වෙන විවේකයේ තුල එහා පැත්තේ හම් වෙන අර විමුක්තිය තුල මමය කියා ගන්න පුළුවන් ගතියක් නැහැ. ඒක ධර්මය එළිවීම නිසා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියන විදිහට අපි ධර්මයේ හැසිරෙනවා නම් ධර්මයේ විසින් අපි ආරක්ෂා කරනවා. අපි සීල ධර්මයේ හැසිරෙනවා නම් අපිට බය නැතුව ජීවත් වෙන්න පුළුවන් අභේ ධර්මයේ ලැබෙනවා. අපි සමාධි ධර්මය ආරක්ෂා කරනවා නම් ඒ කියන්නේ හොඳට භාවනා කරලා ධ්‍යාන ලබන තරමට අපිට නීවරණයන්ගේ බාධාවක් නැතුව අර අන්ධකරණ අචක්කු කරන ගතිය නැති වෙනවා. ඊට පස්සේ මෙන්න මේ විපස්සනා පැත්තට ගිහිල්ලා විපස්සනා ධර්මයේ රකින්නවා නම් ඒ කියන්නේ අඛණ්ඩ සති ධාරාව. මේ මම ඉන්නේ අරමුණේ. දැන් මම ඉන්නේ නුරුස්නා ගතියේ. දැන් මම ඉන්නේ කම්මැලි කමේ. දැන් මම ඉන්නේ නිදිමත ගතියේ කියලා හරියට ඒක දන්නවනම් බොහොම ඉක්මනට මේ එහා පැත්තට යන්න පුළුවන් ගිහිල්ලා ජය අරගෙන නැත්නම් ඒතාවකාලික ජය අරගෙන එහාට ගිය ගමන් තමන්න තේරෙන්න පටන් අර ගන්නවා ධර්මයේ මාව ආරසා කරන්න පටන් අරගත්තාම ඒක කියන්නේ මාතු නැති අතාරින්න හිතෙන්නේ නැති සැපයක් එන්න පටන් අමානුෂී රති හෝති කියලා එක සඳහන් වෙන එක මනුෂ්‍ය සැපයක් ඒක අමානුෂිකයි ඉතින් මේ පිට තියෙනවා තමයි මනුෂ්‍ය සැප වලට පෙන්වන්නේ unalienable unalloyed කියලා ඒක වෙන් වෙන්න හිතෙන්නේ නැහැ ඒකට මාතු ඕනෙත් නැහැ ඒක පිරිච්ච ගතියක් ඒක එන්නේ ඇහෙන්න කනින්ද නාසයෙන් දිවෙන්ද කියන්න බෑ ඒක ආවට පස්සේ නම් තේරෙනවා අම්මගේ කිරි වලවත් මේක නැහැ මොනම ශාස්ත්‍රයකවත් මේක නැහැ මමම මේ කැලේ කපාගෙන ආපෙක් කියලා තේරෙට පටන් ඒ වෙලාවේදී මෙනෙහි කිරීම දෙතාවර මෙනෙහි කිරීමක් වුණා. ඒකට උපමාවක් කියනවා නම් අපි ඔය පරණ මේ කාර් වල මේ දැන් වගේ ඔය එයා කන්ඩිෂනින් හීටින් සිස්ටම් තිබුණ නැති කාලේ වාහනේ වැස්ස වෙලාවට පදවනකොට අපි වයිපර් නැත්තම් අල්ලනවානේ වයිපර් දාන. දැන් මට මොකද වාහනේ ඇතුලේ යන්නන්ගේ හුස්ම වලින් වාහනේ ඇතුල් පැත්තේ වීදුරුවේ දලබැ. ඒක වයිපර් එකෙන් කැපෙන්නේ වයිපර් එක කොච්චර වේගෙන් වැඩ කරත් විනාඩි 10 15 යනකොට ඇතුල් පැත්තේ වීදුරු ඇතුල් පැත්තේ දලපැන. ඉතින් ඒක කරන්නේ ලේන්සුවක් තියාන පිහින්. මේක උපමාවක් සමහරලාට සමහර දක්ෂයත්තු අල ගෙඩියක් දෙකට කපලා මැද්දොත් ඒ අල කැපිච්ච කටෙන් කැපිච්ච කැලේ මැද්දොත් ආයේ එන්නෙම නැතු වෙනවා. කොහොම නමුත් අර ඇතුළත පිහගෙන හිටියේ නැත්නම් මායාවක් දලක් පැන. ආන්නේ වගේ තමයි අරමුණ මෙනෙහි කරන එක එකක් කියන්නේ. මෙනෙහි කරන තරම් අරමුණක් නැහැ. නමුත් අරමුණ මෙනෙහි කරන එක. නමුත් මේ අරමුණ මුවා කරමින් එන කම්මැලිකම, නිදිමතකම, ඒකාකාරී ගතිය මෙනෙහි කරන එක තව එකක්. ආන්න ඔය සූර භාවය තමයි මෙතනදී බලපාන්නේ. මෙතෙන්දි මගේ පුද්ගලික අත්දැකීමක් මට කියන්න පුළුවන්. යෝගාවචර කවදාකවත් නැති විදියට පරියන්ක නිින්ද යන පටන්. වැක්කිරෙන්න පටන් ගන්නවා. ඉරියව්ව මොන්නම තාලකින්වත් පවත්වන්න බැරි වෙනවා. මොකද හේතුව යම් වෙලාවක ද්වේෂය ආපුවාම ඉද්ද ගැහුවා වගේ ඉඳගෙන මෙනෙහි කරන මෙනෙහි කරන මෙනෙහි කරගෙන යනවා. ඒකෝ නිකන් බල්ලා තමගේ වලිගය අල්ලන්න වටේ කරකෙන්න වගේ වේග ගමනක් යනවා. ඉතින් ඩාඩිය දාගෙන හති වැටිගෙන ඔන්න නතර. ඊට පස්සේ ආයෙත් සැරයක් ඒ මට්ටමට ආවට පස්සේ ඔච්චර පොර ගන්න දෙයක් නැහැ. උන්නේ වෙච්ච ආවෙල කරපණ ඉන්නකොට තන්නේ කරන එක පාරටම නිින්ද කරනවා. නිින්දට වැටලා බලනකොට තමන්ගේ ඉරියව්ව තමන්ට ලැජ්ජ හිතන මට්ටමකට එන්න පුළුවන්. ඉස්සරලා නම් ඒව දකින්නකොට හිතෙනවා මේ සතිය නැතුව, එහෙම නැත්නම් මේ සමාධිය නැතුව, එහෙම නැත්නම් මේ වීර්යය නැතුව කියලා. නමුත් මෙතනදී විචිතු වෙන අර විලෝපන ගති නිසා අපේ ජීවිතේ නැත්තම් අපේ දිහාම අපිට පේනවා නිකන් හුලම් බැස්සුවට පස්සේ බැලුමකට වෙන දේ. හිස් මල්ලක් කෙලින් තියන්න බැරුව වගේ මේක නඩත්තු කරගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. මොකද හේතුව අර ඇතුළත සටන ගාක් අන්ත දෙකට යනවා. එක්ක ගාක් හිත ඇවිසිලා වික්ෂිප්ත වෙලා පරියන්ගෙන් නැගිට මට වෙනවා. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට ගිහිල්ලා නිින්දට වැටෙන වෙලාවක් එනවා. ඉතින් ඒකෙදී හොඳ මේ මේ අවස්ථාවේදී ඉන්නේ කියලා දැනගන්න පුළුවන් ගතියක් වෙනවා. එහෙම නිින්දෙන් නැගිට්ටට ඒ කෙලස් නිින්දක් නෙවෙයි මොකද හේතුව අවදි වෙන්නේ කෙලින්ම අරමුණට. කෙලින්ම භාවනාව. නමුත් දැන් අරමුණ හරිද හරි ගියා. දැන් හරි දැන් ඉතින් භාවනාවේ ඉන්නවා කියලා ටික වෙලා ගන්න ආයෙ අරමුණ නැතුන ආයෙ නිින්දට වැටෙනවා. ඔහොම නිකන් මේ කොට කොට වැටි වැටි තුන් අත සැරයක් කරනවා. ඊට පස්සේ ඒක පාට සමාරලාවට පූර්ණ අවදි භාවයකටත් මේ මේදුම කපාගෙන දකින මේ ලයිට් එකක් හයි කරුවා වගේ ෆ්ලෑෂ් ලයිට් එකක් හයි කරුවා වගේ එල්ල වෙන වෙලාවලුත් වෙනවා. සමහරට ඒ කෙලෙස් නින්දට වැටිලා පැයක් දෙකක් හරි නාස්ති වෙනවා. ඉතින් ඒ නිසා සමුහ භාවනාවේදී වාසියක් තියෙනවා. මොකද ලැජ්ජයි. දැන් කොටනවනේ ටික ටිකට ඇනෑනේ. ඉතින් මේක අපි මේ පළවෙනි මාර්ග ඥානය ලැබනකොට මේක වෙන එක අහන්න දෙයක් නෑ. මොකද එතකොට උඹක් කෙලෙස් ආවරණ බාධක වැඩි. නමුත් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පළවෙනි ඥානය ලැබල දෙවෙනි ඥානය ලබන්න උන්වහන්සේ හිතුවා මම ගල්ගුවාවට ගිහිල්ලා මේ කරදර සාමාන්‍ය ශාසනික වැඩවලින් තොරව භාවනා කරන්න ඕන කියලා ඉතින් පින්නපාත කරන ඇවිල්ලා වාඩි වෙලා හොඳට වාඩි වෙලා භාවනා කරනකොට සර්වඥාන්සේ එච්චරම ගෝලියෝ නෑ ඒ කාලෙත් කීප දෙනා හිටියේ උන්වහන්සේ දවාලේ දාණයෙන් පස්සේ නිරෝසමේ කරුණා මහා කරුණා සමාපත්තිය සමවැදිලා නැගිටලා ලෝකෙ දිහා බලනකොට පේනවා කාර්යපුත්‍ර සාන්ත කොට. ඉතින් තේරෙනවා සර්වඥාන්සේ ගොඩේ එන්නේ මේක දිගට යනවායි කියලා. බොහොම ඈත තැනක ඉන්නේ. ඊට පස්සේ උන්වහන්සේ ආලෝක ධාරාවක් යවලා ඉස්සරහින් ඉඳගත්තා වගේ කාර්යපුත්‍ර මොකද නිදිමතද කරනවා. එතකොට තමයි දැන් බුදුහාමුදුරුවෝ ආවා දැක්කනේ කියලා ඒමයි ස්වාමීන් වහන්සේ කියලා. ඉතින් සරුවචනන්සේ මතක් කරනවා හරි මේ වගේ වෙනවා. මේක අහන්න දෙයක් නැහැ. වෙනකොට මේන මේ විදිහ උපක්‍රම කරන්න කියලා ඉතාමත්ම සාමාන්‍ය බුද්ධියට අයිති ගොක් උපමා උපක්‍රම කියලා කියලා කියනවා. මේක කොහොම හරි වළක්වගෙන ඊගා පැත්තට යන්න ඕන. ඒක දෝෂයක්වත් අරදිලක්වත් නෙවෙයි. මේකට හේතුව අර වින්දනේ නැති වෙනවා. වින්දනේ තියෙනකන් තමයි ඒක අල්ලගෙන හිටියේ. දැන් කුඩල්ල ලේ බොන තාක්කල් ඌ ඒ කකුලේ අල්ලගෙන ඉන්නවා. මට පිරිච්ච ගමන් ඌ හැලෙන නයි ගලක් නයි විස තියෙන තාක්කල් අල්ලපුවාම කකුලට අල්ලගෙන ඉන්නවා. විස ඇද්ද ගමන් නයි ගලක වැටෙනවා. ඒ වගේ තමයි අපි අරමුණ රසය තියෙන තාක්කල් අරමුණේ විචිතතාවයේ තියෙන තාක්කල් හොඳ භාවනා හොඳ මත්තන් දිගට සතිය කියන සමාධිය තියෙනවා කිය අර පොඩි එකට අලු සෙල්ලම් බඩුවක් ගෙනත් දුන්නා වගේ ඕකේ රස වෙන්නේ. නමුත් ඔක ටිකක් කල් යනකොට නිකම් නිකම් ප්ලාස්ටික් කැලක් විතරයි. ඕක කොයි මුල්ලේ දැම්මද කියලා පොඩි කතාවක් නෑ. ආන්නේ වගේ අපිට අර අරමුණේ අර දෙවිලේ දකින්න කුකුලාය කර්මලේ වගේ ඒක රස නැති වෙන්න පටන්. ඒ රස නැතිවීම නැති කරන්න තමයි අපි අරමුණු මාරු කරන්නේ නිතර. ඉරියව් මාරු කරන්නේ නිතර. මේකෙන් තමයි අපිට දුක්ඛ සත්‍ය මුවහාවේ. එකම අරමුණේ දෙකින් දෙකට යනකොට අපි එකට යන්න නොදෙන දේ තමයි නිබ්බිදා. නිබ්බිදා කියන්නේ ඒක රසය නැති වෙනවා. එතකොට සරුවචාන්ති මතක් කරනවා ඒ රසය නැති වෙන බව අර වයිපර් එකෙන් පියන ගමන් ඇතුළුමුත් පියන්නා වගේ ඒකක් මෙනෙහි කරන්න. හැබැයි ඒක අර පිටත වයිපරේ වගේ නිතර නිතර පිහන්න ඕනේ නැහැ. හැබැයි එන්නකොටම දැනගත්තා. මට දැන් එපා වෙන ගතිය ආවා. අන්දමන්ද ගති, තෝතු ගති, කම්මැලි ගති, නිදිමත ගති වගේ ආවා කියලා එන්නකොටම දැක්කොත් ආදි ලොකු මේ කලෙලියක් ඇති වෙනවා. වීදුරු හරහා පේන ගතියක් එන්න පටන් ආන් මේ විදිහට යනකොට මේ සටන අවස්ථාව, මේ ගැටෙන අවස්ථාව, මේක පුහුණු කරන අවස්ථාව ඇත්ත කියන ඥාණය තමයි නිබ්බිදා ඥාණය කියලා වින්දනයක් නැහැ. නිර්වින්දනයක් තියෙන නැත්නම් අර රස මසවුරු ගතිය නැහැ. ඒ වගේ තියෙන අර විචිත්‍ර ගතිය නැහැ. නමුත් මේක හරහා යා යුතුයි. යම් වෙලාවක ඒ නිබ්බිදා ඥාණය ලබලා නිබ්බිදා ඥාණය කියලා කියන්නේ ද්වේෂයෙන් බලපු ගතිය ඥාණයෙන් බලන එක. ගලලා දැන් අරමුණ නැවත වතාවක් අපි දැපෙන දමාගත්තයි කියලා වාහනේ පාට ගත්තා වගේ. එහෙම කෙරුවට පස්සේ දිගටම මේ විරාගාන පස්සනවා. ඒක නැත්තම් නිබ්බිදා ඥාණය හරහා විනිවිද ගිහිලා නිබ්බිදා ඥාණයට යනකොට මතුමත්තේ එනවන යම් කිසි ඥානයක් යම් කිසි අවබෝධයක් ඒ අවබෝධය පුළුවන් තරම් මේ සංස්කාරයන්ගෙන් පරිබාහිර සංස්කාරයන් කෙරෙහි මුත්තක තත්වයක් ඇත්තා වූ මිදිච්ච තත්වයක් ඇත්තා වූ ඥාන තමයි ඊට කොට. එයා දැනගන්නවා සංස්කාරات එක්ක වැඩ කරන ගියොත් අපි හැම වෙලාවෙම මේ වගේ මත්වීම් වලට ලක් වෙනවා. අර අන්ධකරණ භාව, අචක්කු කරන භාව, ඒ වගේම පඤ්ඤා නිරෝධික භාව ඇති වෙනවා. නිසා සංස්කාර ධර්මයන් විශේෂයි පුළුවන් තරම් උපේක්ෂා. මට ලාභයක් හම්බුණත් මේ පාඩුවක් හම්බුණා වගේම තමයි. ඒක ලාභ පාඩු දෙකේ සම වෙනවා. කීර්තියක් ලැබුණත්, නින්දාවක් ලැබුණත් දෙකම එකයි. දෙකම පිටිබඳ උපේක්ෂාව. ඒ වගේම යසස, අයස මොන දේ ලැබුණත් අශෝක ධර්මයේ කොයි එක ලැබුණත් මේ දෙකේම තියෙන එකම දේ ඒ අර යුනිවර්සිටි එකට ආපු මිනිස්සෙකේ ඒකේ විත්‍යක ලියලා තියෙන කුරුටු ගියක නෝනා වුණත් එක විදියයි මැණිකේ වුණත් එක විදියයි නෝනා වුණත් මැණිකේ වුණත් අපට වදේමයි. උච්චර තමයි ලාභය හම්බුණත් එකයි පාඩුවක්. දෙකම වදයක්. ඒ වගේම කීර්තියක් ලම්ුණා ලැජ්ජාවක් හම්බුණා දෙකම එකක්. ඉස්සලා මැනිකෙන් කෙනෙක් හරි නෝන කෙනෙක් හරි ලබා ගන්න ලොකු ආසාවකින් තමයි සිද්ධියට යන්නේ. ඊළඟ ටික කාලයක් යනකොට තේරෙනවා ඔය දෙකෙන්ම ඉතින් අන්තිමට වදේ තමයි. ඒ වගේ මේ අශ්ලෝක ධර්ම විදිහ අපි හැම වෙලාවෙම හිතන්නේ ලාභය, ඒ වගේම කීර්තිය, සැප මේ පළුව විතරයි ඉල්ලන්නේ. අනිත් පළුව පුළුවන් තරම් අයින් කරන්න උත්සාහ කරනවා. ඒක හරියට මේ සතේ කාලියක් අරගෙන මට නෝනගේ මූණ තියෙන පැත්ත විතරක් දෙන්න පොල් ගහ පැත්ත එපයි කියන හදනවා. ලක්ෂේ කාසි ගන්නකොට දෙකම තමයි ලැබෙන්නේ. නමුත් නෝනාගේ මූණ පැත්ත හම්බුනොත් දිනු. පොල් ගහ පැත්ත හම්බුනොත් පරාදයි කියන පැත්තත් දිනු. මෙතෙන්ට යනකොට නෝනා වුණත් එකයි පොල් ගහ වුණත් එකයි දෙකම වදේමයි කිය අර සංස්කාරවල පිළිබඳව සම්පූර්ණ ආකල්ප වෙනසක් ඇති වෙන පටන්. ඊට පස්සේ ඒ නිපිදා ඥාන, භංග ඥාන, බය ඥාන, නිපිදා ඥාන වලින් ගියාට පස්සේ මට කවදානම් මේ සංස්කාරයන්ගෙන් තොර වෙච්ච සංස්කාරයන්ගෙන් මිදිච්ච ඥානයක් නැත්තම් චිත්තක්ෂණයක් මට ලැබෙයිද කියලා මේ සංස්කාරයෙන් මිදෙන්න කැමැත්තක්. මුංචිතු කම්මිතාවය කියලා ඇති වෙනවා. ඒකට උපමාවක් දෙන්නේ ගැරන්ඩියාගේ කටට හුවෙච්ච ගෙම්බා මොන්න තරම් ඥානයක් පාවිච්චි කරනවද අර ගැරන්ඩි කටෙන් ගැලවෙන්න. ආන් මේ වගේ තේරෙන පටන් ගන්නවා මෙතුවාකල් සංඛාරය එකතු කරපු සෑම දෙයකින්ම හම්බෙලා තියෙන්නේ මේකට බැඳීම තමයි. අපිව දැනගෙන හිටියේ නෑ අපි හිතගෙන හිටියේ නෑ සංස්කාර කියලා කියන්නේ මේ තරම්ම බිලිකොක්කක් වගේ. නමුත් අතෙන්දි ගියාට පස්සේ අර නිප්පිතාව පැන්නුවාට පස්සේ විරාගානුපස්සනාව දිගටම සිද්ධ වෙනවා. ඊට පස්සේ එන ඥාන සෑම දෙයකින්ම මේ සංස්කාරයෙන් තොර භාවයක් මට ලැබේවා කියන අර ඥාන අන්ධ නොවිච්ච මෝහපටලෙන් තොර වූ අමුතු ඥානයක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒකට පටිවිපස්සනාව කියලා කියන්නේ. ඒ විපස්සනාව විස්තර කරනකොට අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා ඥාතංච ඥානංච උපෝභි විපස්ස. ඥාතය වශයෙන් දත යුතු අරමුණක් දැන් විපස්සනා වෙනවා. විවසන වෙනවා කියලා කියන්නේ ඒක තණ්හා මාන දෘෂ්ටි වශයෙන් ගන්නෙ නෑ. නමුත් අරමුණේ තියෙන ස්වභාවික ලක්ෂණ හෝ අනිත්‍ය දුක්ඛ භාවය දැන් අර මායාපටලෙන් තොරව, මෝහපටලෙන් තොරව පේන්න පටන් මේ පේනකොට ඒ බලන හිත නාම ධර්මයේ ඊගාවේ හිතෙන් බලන. ඒ නිසා ඥාතය වශයෙන් අරමුණු කරන රූප ධර්මයක් විපස්සනා වෙනවා. ඒක දැනගන්නා වූ ඥාණය ඒකත් විපස්සනා. ඒක මා අමතර. ඒ කියන්නේ ඒක ගැම්මේ Javaයේම බලයක්. ඒක හරියට කියනවා නම් ජෙනරේටරයක් වගේ දෙයක් ක්‍රියාත්මක කරනකොට ඒක මේ බල යන්ත්‍රයක් මාර්ගයෙන් විදුලි උත්පාදක ප්‍රදේශයේ කරකවනකොට තමයි විදුලිය නිපදෙන්නේ. නමුත් මේ විදුලිය නිපද වෙනකොට ඒකට නියම RPM එක නැත්තම් තප් විනාඩියකට කැරකෙන වාර ගාන හරිම ගානකට එනකන් අර විදුලිය ක්‍රියාත්මක කළොත් ඒකට සම්බන්ධ කරන සෑම යන්ත්‍රයක්ම කරන්නේ පිච්චිලා. ඒක නිසා 1500 වාරයක් විනාඩියට කැරකෙනකන් අර යන්ත්‍රේ පුළුවන් තරම් Java කවල කවල කවල කවල 1500ට ආවට පස්සේ තමයි ඒ විදුලි උපකරණ සම්බන්ධ කරන ස්විච් එක දාන්න. මේන් ස්විච් එකට සම්බන්ධ කරනවා. එහෙම නැති වුණොත් එහෙම අර ඇති වෙන වෝල්ටීයතාවය ගා කියලා පහයන් එකක්. ඒක විදුලි උපකරණ විනාශ කරනවා. ඒකයි කියන්නේ අන්න එතෙන්ද භාවනාව එනකන් මේ නාම ධර්ම පිටිබන්ධව පහුරු ගන්නට යන්න එපා. ගියොත් වෙන්නේ මොකද්ද? අර ඉහළ පහළ යන විදුලි වෝල්ටීයතාවයේ තියේදී මේ ස්විච් එක දැම්මා වගේ උපකරණ හොගාක් නැස්ති. මෙතෙන් ගියාට පස්සේ ඒක ඉබේම සිදු වෙන්න පටන් ගන්නවා මොකද රූප ධර්ම විශේෂිත හොඳටම කර්මන්නේ වෙනවා. හොඳටම සූර වෙනවා. ඒකේ තියෙන නිබ්බිදාව පන්නන හැටි දාන්න. දැන් තියෙන වෙලාව, දැන් නැති වෙලාව, දැන් මේ අර සංස්කාරයන් පිළිබඳව කෑදරකම ආදරය ආතාව නැතුව මේ සංස්කාරයෙන් වෙන් වෙන්න ලැබේවා කියන හැඟීමෙන් සංස්කාර දිහා බලනකොට අර ගංගෙන් එකට වෙන්න ඉස්සර වෙලා පහුර දිහා බලන හැටි ගංගෙන් එකට වුණාට පස්සේ පහුර දිහා බලන හැටි වගේ ලොකු වෙනසක් තියෙනවා. දැන් අපි උපෝඩිය පන්ති දෙකේ පන්ති ඉන්න කාලේ අපි විභාගය කරන කාලේ අපිට මේ විභාගේ මහා ලොකු මහමෙරක්නේ. හරියට පාඩම් කර කර විභාගයේ එක දෙක පාස්. දැන් එහෙම ඇහුවොත් කවුරු හරි ළමෙක් "එයි බබා මොනවද කරන්නේ? මම මේ පන්ති දෙකේ පන්ති ඉන්නේ" කියලා අපි හිතන අයියෝ තාම දෙකේද කියලා. අපි ඉන්න කාලනම් ඒක මහා ලොකු දෙයක් තමයි. නමුත් පහු කෙරුවට පස්සේ කන්න දෙයක් නැහැ. ආන් මේ වගේ සංස්කාරයන්ගේ පස්සපැත්ත දකි. යන්න ඇරලා පස්සපැත්ත දකි. උපාද වය භංග කියන එකෙන් උත්පාදයේ වය දෙක දකින්නතුව භංගයේ දකින්න අවස්ථාවට එනකොට තමයි සංස්කාරයන් පිළිබඳ නියම තත්ත්වෙපේ. ඔය ගමේ කොටේ කතාවක් තියෙනවා තරුණයෝ හන්දාවට ඒ Tamanගේ රාගික හැඟීම් නිසා ওই බටනලාවක් කරන ওই විවේක ස්ථාන වලට මුළු රෑ බටනලාව ගන්න. ගහනකොට කියනවා මෝහිනී එනවා කියලා කතාව. මෝහිනී එනවා කියලා. ඒ මෝහිනී ඇවිල්ලා කියනවලු මොකද කියන්නේ? මම ගහන ගහන පදයට නටන්නද නැත්නම් නටන පදයට ගහනවද කියලා. ඉතින් ඒ තරුණයාට පෙන්නොත් ඇත්තට මගේ වශීමේ වටිනාට වශී වෙච්ච කාන්තාවක් ඇවිල්ලා ඉන්නේ කියලා. එයාට උපදෙස් දීලා තිනවා මම ගහන ගහන පදයට නටපන් කියලා ජපනේ තමයි ගන්න නැත්නම් එයා නටන පද වලට ගහන්න බෑ. කොහොම හරි එහෙම කරුවට පස්සේ මේ නටන නැතිල දකින්නකොට පුදුමාකාර විදිය ඉතින් අර මුත්‍තිල කාව්‍යයේ තිබුණා වගේ මේ පුදුමාකාර ලෙලසීමක් ඇතුව නටනවා. ඉතින් මේ මේ තරුණයාට පේන්නේ නටන මොහිනීගේ මූලික පැත්ත විතරයි. ඒක පුදුම ලස්සනක් උකේ. නමුත් බැරි වෙලා හරි බදාගන්න ගියොත් පිටිපස්සේ තියෙන කුණු පණුවක් ගහපු තුවාලයක්. සම්පූර්ණ පිටිපස්ස පැත්ත සම්පූර්ණ මේ පණුව වැටෙමින් තියෙන කුණු වෙච්ච තුවාලයක්. මේක අත ගෑවුනොත් එහෙම පුදුමාකාර බයකුත් සන්ත්‍රාසිකුත් ඇති කරනවා. ඒ වගේම තමයි නිකන් කතාව මෙව සුරංගන කතා අතරමඟදී රෑමැද වෙහෙස වෙලා බටනලව නතර කෙරුවොත් මොහි ගන්න. උදේ වෙනකම්ම නැටුවොත් වර තුනක් දෙනවා. ඒ සරස්වති වරේ වගේ ඕන දෙයක් Tamante සංගීත ශාස්ත්‍රයේ විශේෂ අක්ෂකම් ඇති වෙනවා. නමුත් මොහිනී ගැන කතා කරන කියන්නේ ඉස්සරහ පැත්ත දැක්කොත් අංග සම්පූර්ණ කාන්තා ලලනා ගති ඇති, සැලෙන දෙදෙන ගති ඔක්කොම තියෙනවා. පිටිපස්ස පැත්ත කුණුපන්වන් ගහපු තුවාලය. මේ සංස්කාරයන් එනකොට අපකරා පුදුමාකාර හිනහ වෙලා තමයි එන්නේ. අපි හිතන එක ලොකු ජයග්‍රහණයක්. නමුත් ඔක යන්න අරින්න බෑ. යන්න අරලා පොඩ්ඩක් පිටිපස්ස පැත්ත බලන්න. මොනරා නටනකොට මොනරා නටනකොට අතපැත්තෙන් බලලා තියෙනවා. හරිම අජුවයි. මොකද පිල් කලබෙන් තමයි ඌ පසපැත්ත වහගෙන ඉන්නේ. ඌ ඉස්සරහට නටලා කොහොල්ල හොල්ලා නටනකොට පස්සේ අමු මස් හරිම කැතයි. ඉතින් මොන්ට කැමති නෑ පසපැත්ත බලන්න. මොන්ට දකින්න බෑගෙන වෙලා මිනිස්සුන්ගේ ඉස්සරහ පැත්ත බලන්නේ. හතර දෙනෙක් කියලා පිටිපස්ස බැලුව නටන්න නටන්න පස්සේ. ඒක තමයි මේ සංස්කාරයන්ගේ ඇතිවීම පැත්ත බලනකොට නම් ඇත්තට ගියක් අර දීලා හරි ගන්නවා. නමුත් යන පැත්ත දැක්කොත්, වය පැත්ත දැක්කොත් පුදුමාකාර බයක්, පුදුමාකාර පශ්චාත්තාවයක් එපා වීමක් ඇති වෙනවා. මට මතකයි එක දවසක් ඒ නිතර මගුල් ගෙවල් සඳහා පාවිච්චි කරන ඒ රිසෙප්ෂන් හෝල් එක ශාලාවක මම දැක්ක මගුල ඉවරුණාට පස්සේ අර ගෙනාපු මල්ලේ සැරසිටි සේරම බුදු කුණු බවට පත් වෙනවා. ඊගාව කට්ටිය ආපුවාම ඒව අයින් කරන්නේ චි මේ මිනිස්සු මේක සුද්ධ කරලවත් දීලා නැහැ නේ ඒගොල්ලෝ ගෙනල්ලා ඊට පස්සේ ආය සම්පූර්ණයෙන් අරක සරසන. ඒක සරසලා පෑය දෙක කරපස්සේ ඒක ඉවරයි ඊගාව කට්ටිය එනකොට අරක කුණු බවට පත් වෙනවා. හෝල් එක දෙනකොට මේ සුද්ධ කළා හැම තිබුණ නැත්නම් හරි තරහයි. නමුත් මේ තරහා යන්නේ ඊට පැය දෙකකට ඉස්සර බොහොම සල්ලි දීලා ගෙනාපු මල් තමයි. නමුත් ඉවර වෙලා යනකොට උන්නෝක තමයි මේ සිතාර්ථ තාපසතුමාට තාපස නෙවෙයි යුවරජතුමාට නාටිකාංගන වෙලා නටන වෙලාවේදී ඒක නම් මේ කලින් මුත්‍ති පිටාව තිබිලා තියෙනවා මොන්නම තාලෙකින්වත් එක දිහා බලනකොට පොඩ්ඩක් අනිත් පැත්තට බුතියක්. ඇසේ හැරලා බලනකොට අර නාටිකාංගනාගේ ස්වරූපේ මන්නු කිවට ඔයගොල්ලෝ දා. ඒ ඒ උපකරණ වලට වැටලා කුණු කෙල පෙරාගෙන ගොරව ගොරව එතන ඉන්නවා දකින්නකොට ඉතින් ආයෙ තවත් කලකිරෙන දෙයක් ඇත්තේ නැහැ. අඩු ගානේ කොටින්ම කියනවනේ යදෝදරාවත් නොබල යන්නේ. ඕන්න වගේ තමයි මේ තොවිලේ හමාර වුණාට පස්සේ ඒ තියෙන දර්ශනයයි තොවිලේ පටන් ගන්නකොටයි අතර තියෙන දෙක බලනකොට පුදුමාකාර මේ දීනයක් වගේ නාටකමක් තියෙනවා. අන්නර විරාගානුපස්සනාවේ නිබ්බිදා ඥානෙ පෙන්නට පස්සේ සංස්කාර දකින්නේ ඔන්න ඔය කියන විදිහේ භංග පැත්ත විතරයි දකින්නේ. ඒක දැක්කට පස්සේ කවදාකවත් ආයසරයක් ඇවිල්ලා පතන්නේ ප්‍රාර්ථනා කරන්න හිතෙන්නේ. නමුත් තාම ඉච්චර වෙනසක් කරා. නමුත් මේ සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාව දිගින් දිගට දිගින් දිගට ගිහිල්ලා පටිවිපස්සනාවේ අවසානයේ සංඛාර උපේක්ෂා ඥානයට ආවට පස්සේ ඒ පුද්ගලයාගේ හිත ඇත්ත වශයෙන්ම කියන රහත් එකක්. ඒ තරම්ම ඇති වෙන මේ වෙනස සංසාර ඉස්සල්ලාම ඇති වෙන වෙනස රහත් හිතක් කියලා කියනවා. ඊට පස්සේ තමයි භූතසත්ත්ව දහසක් එහෙම නැත්තම් ඒ ගෝත්‍ර භූ ඥාන අනුලෝම ඥාන මාර්ගයෙන් යහපැත්තට යන්නේ. යන්න ඉස්සෙල්ලාම ගියාට පස්සේ වගේ හිතක් ඇති කරලා දෙනවා. ඒ තරම්ම වෙනසක් මේ විරාගානුපස්සන. නමුත් ඒක විරාගානුපස්සනාව කියලා ජවනිකාවක් අපි භාවනා කරන්න යන්නේ. අර අනිච්චානුපස්සනාවෙන් ඇති කරලා දෙන මේ හරියට රිලේ රේස් එක වගේ ඉස්සෙල්ලා ගෙනලා දීපු බැටන් එකම තමයි දැන් දිකට ගෙනියන්නේ. නමුත් මේකෙදී මේ බණ ඇහිීමෙන් බණ කීමෙන් බලාපොරොත්තු වෙන්නේ මේව වෙනකොට වැරදිලා වැරදිලා එහෙම නැත්නම් මේ වෙන ඌනියමක්වත් නැත්නම් ග්‍රහපලයක්වත් කියලා හිතන්නේ නැතුව මේක කාගෙන යන්න නම් මෙව සහිත වටිනා ශාසනයකයි අපි වැඩ කරන්නේ. මේ එනකොට ඒක දැනගෙන හිටියනම් බේරෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි නැවතත් මේ භාවනා පිළිබඳවත් මේ නිස්සරණය පිළිබඳවත් බොහෝම වැරදි අදහස් කියන්නේ. ඒකට හේතුව ඒ පුද්ගලයාට අර නිපිදා වෙනකොට ඒක හරහා යා ගන්න බැරි වෙනවා. ඒකට කෙටියෙන් කියන්න පුළුවන් මේ රූප ධර්ම අමතක කරලා නාම ධර්ම දිහාවට දැන හෝන දැන යෑමෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ වෙලාවක අපි නිතරම නැවත නැවතත් ගත්තා වූ මූල කර්මස්ථානය නැවතත් සිහිපත් කරමින් ඇති වෙන එපාකම ඇති වෙන කම්මැලිකම ඇති වෙන නිදිමත ගතිය මෙනෙහි කරන තරම් ශක්තියක් එනවනම් අපිට තේරෙන පටන් අර ගන්නවා සංසාරට බැඳෙන එක 100%ක්ම මගේ අතේ සංසාරයෙන් ගැලවීම 100%ක්ම මගේ අතේ ඒකයි සරුවචනන්තේ කිව්වේ මහණෙනි ඔන්න මම මාර්ගය පෙන්ලා දීලා තියෙනවා මට මින් එහාට ඔබලාට කරන්න දෙයක් නැහැ මට ආශිර්වාද කළ එහා පැත්තට ගන්නත් බෑ ඒ නිසා සරුවචනන්තේ තමන්ගේ සර්වඥ ප්‍රඥාණි තිබුණට තමන්ගේම ලේ වලින් උපන්න රාහුල කුමාරයාට රාහුල හාමුදුරුවන්ට වෙනමම භාවනා කරන්න සිද්ධ වුණා. සර්වඥාන්සේගේ මොනම දෙයක්වත් ලැබුණේ නැහැ. යසෝදරාවටත් වෙනමම භාවනා කරන්න සිද්ධ වුණා. ඉතින් යාම සුද්ධෝදන රජුණන්ටත් වෙනමම භාවනා කරන්න සිද්ධ වුණායි මොකද මේක හරහා යනවයි කියන එක අපේ කර්මානුරූපව අපි සංසාරේ ගහපු ගැටෝල හැටියට අපේ මෝහ පටල හැටියට ගැලවෙන දෙයක් නිසා අපි හිතා ගන්න ඕනේ මෙහෙම දෙයක් කවදාකවත් මරණ මොහොතක දෙදවිච්ච වෙලාවක පෙරදිච්ච වෙලාවක වැරදිච්ච වෙලාවක කරන්න බෑ. ඊටාත්ම වීරියවන්තව මේකට සූදානම් වෙලා ගියත් වැටෙන. ඒ වැටිලා සැප. යුද බිමේ වැටිලා මරනවා සැප. යටත් වෙන්නේ නැතු. ආනේ විදිහට යන්න යන්න තමයි මේ නිබ්බිදාව යහපැත්තට දැකලා විරාගාන පසනාව කරන්න පුළුවන් වෙන්නේ. මේක වැටෙන්නේ සාමාන්‍යයෙන් මේ විරාගාන පසනාව කතාව මේ දුක්ඛ දුක්ඛාන පසනාව. දුක්ඛානුපස්සනා කියලා කියන්නේ මේ විරාගානුපස්සනා වගේ විශාල කොටස් රාශියක් සහිතයක්. ඉතින් මම හිතනවා අපි මේ වෙනකොටත් පැයකට වැඩි වේලාවක් අරගෙන තිබුණ නිසා මේක තව බහුසුත භාවයේ පතාගෙන මේ දුක්ඛානුපස්සනා කොටස් පිළිබඳව අපි හම්බෙන වෙලාවට සාකච්ඡා කරමු කියන එකත් මම මතක් කරනවා. උගව දෙනෙක් අද භාවනාවේ මේ අවස්ථාවවලදී ඉන්නා වගේ කියලා අහන කියන කතාවෙන් මට වැටහෙනවා. නමුත් ඒක සඳහා වෙන කෙනෙක් ඇවිල්ලා මේකට ආශ්‍රය ගන්නවයි වෙන කෙනෙක් ඇවිල්ලා අපිට ධෛර්ය දෙයි කියලා හිතන්නේ නැතුව අපි මෙතෙක් මේ තන දක්වා ආපු ගමනයි අමාත්‍ය. මෙතනින් එහා පැත්තේ ඥාණයෙන් කරන්න වෙන වැඩක් තියෙනවා. ආයෙ පොර කන්ට, තත්මිටි කන්ට වෙහෙස වෙන්න දෙයක් නැහැ. දැන් ඥාණයම සුකරන එකයි තියෙන්නේ. ඒ නිසා පරිපූර්ණ වීර්ය කියලා මේ අල්ලාගෙන දිගටගෙන ගිය වැඩ පිළිවෙල හමාර කිරීමට අවශ්‍ය වෙන්නේ අර වගේ දාඩිය දාන, දකින්න හපාගෙන වීර්ය කරන වීර්යක් නෙමෙයි ඥාණයම සුකරන්නයි අවශ්‍ය. ඒ නිසා අපිට තියෙන අර එකලස ඇති කරගන්න එකයි එකලස ඇති කිරීමේදී මේ විරාගයේ පහළ වීම විදර්ශනා විපස්සනාවේදී සමතයෙන් වෙන් වෙන ප්‍රධානම ලකුණ. ආන ඒක ආපුවාම මට මේ ජීවිතේදී මේ කරගන්න ලැබේවා කියන අර Taman තුලම ඇති වෙන ඒ වීරිය නෙවෙයි වීරත්වය. වීරත්වය ඇති කරගත්තොත් මේක නිකන් හොඳට කැපෙන පීයකින් අලකොල්ලන්ටක් ඇති ගන්නවා වගේ කපන්න. නැත්නම් මිදුමක් කරා යන්න වගේ. බය වෙලා පස්සෙන් පස්සට යන්න ගියොත් ඉතින් කවදාකවත් කරන්න. ඒ නිසා මෙතෙක් කරගෙන ගිය වැඩත් මේ ධර්ම කොටස හේතු කරන මේ මීදුමක් කරා වාහනයක් ගෙනියන කෙනෙක් වගේ කැත්තක් කරන අලකොල්ලන්දක් ඇති ගන්නවා වගේ මේ සංස්කාරයන්ගේ තියෙන මේ කුම්බන ගතිය මේ පෙරණ වේස කරන ගතිය මෝහ පටලැස් කරන ගතිය කපාගෙන ඉදිරියට යන්න මේ ධර්ම කොටස තම තමන්ගේ අත්දැකීම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ අද නිමිත් දවසේ නිමිත් ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දෙනාටම යහපැත්තට යාගන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා. මම දැන් ගොඩක් වෙලා ගියා ඒක නිසා ප්‍රශ්න සාකච්ඡා කරමින් ඉන්න වෙලා තියෙනවද දන්නේ නැහැ. තියෙනවා නම් මත්නම් කියන්න දැනක් නැති නිසා මගේ නම් වෙලා ගන්න වෙලා. මේ අවස්ථාවේ මම කැමති මතක් කරන්ද දැන් දවස් කීපයකට ඉස්සෙල්ලා ඉංග්‍රීසි ලයිෆ් ඉච්චෙට් කියන පොත හඳුන්ලා දුන්නා. ඒ වගේම මීත්‍රිකල දැන් අපේ ඉන්න ලොකු ස්වාමීන් වහන්සේ මීත්‍රිකල ධම්මාවත ස්වාමීන් වහන්සේ හැන්දාවක් කරන දේශනා වගේක් පටිගත කරලා ඒවා ඉංග්‍රීසි භාෂාවට දාලා මුද්‍රණය වෙච්ච ස්ටිල්නස් ඔෆ් ද ට්‍රුත් කියන පොත අද ඇවිල්ලා තියෙනවා ඒ දායක පක්ෂයේ කැමති කැමති කෙනෙක් මේ පොතක් තමන්ගේ පිටපත ලබා ගන්නවට මේකෙත් ඒ ස්වාමීන් වහන්සේ භාවනා ක්‍රම හෝ ප්‍රතිපදා වැඩි විස්තර කරන්නේ නැතුව යෝගාවචරයක් වශයෙන් නැත්නම් මේ බුද්ධ පුත්‍රයෙක් වශයෙන් බුද්ධ දුහිතෘකාවක් වශයෙන් කලයුත්ත මේකයි කියන එක නිතරම නිස්සරණයට බරව එහෙම නැත්නම් නිබ්බිදාවට බරව කරන දේශනාවක්. ඒ නිසා දායක පක්ෂෙන් ඉල්ලීමක් තියෙනවා තම තමන්ගේ පිටපත වෙන් කරගන්න කියලා මම 10 පක්ෂ වෙනින් ආරම්භ කරනවා. තමන්ගේ පිටපත ගන්න. හොඳයි වෙන ප්‍රශ්න ඉදිරිපත් වෙන්න නැත්නම් මේ වෙලාවේ අපි මේ වටිනා ධර්ම දේශනාවකටයි අපි මේ පක්ෂ වුණේ සම්බන්ධ වුණේ. ඒ අනුව ධර්ම දේශනාවේ සහ ධර්ම ශ්‍රවණමේ යම් පිනක් අපි අතින් රැස්ුණා නම් මේ කරගෙන යන දවසේ වැඩ කටයුතු වලට ඒකත් එකතු වෙනවා. එකතු වෙලා මේ ස්ථාන රකින්න මේව හදලා කියලා ඇති කරපු සත්පුරුෂ මණ්ඩල දැකලා අපේ මේ පූජාව පිළි අරගෙන සතුටු සිතින් තම තමන්ගේ ඉදිරි ගමන සාර්ථක කරත්වා මේවා පිළිබඳව යොදන කාර්මික අවධානය තව තවත් යොමු කිරීමෙන් අපේ වැඩ කටයුතු ආශිර්වාද කරත්වා ඒ වගේම අපි තනවා වඩා කියලා මේ පරිලෝකයේ මව්පියෝ ඉන්නවනම් ඥාති පිරිසක් ඉන්නවනම් නැත්නම් ජීවත් වෙන ඥාති පිරිසක් ඉන්නවනම් ඒ සීල දෙනාමත් මේ පින අනුමෝදන් වෙත්වා කියන ඥාතියින්ටත් පින් ප්‍රමිනුවෙන් පිණිස අපි ඊත්තාවතා ආදී ගාථා සත්‍යහනාට පිළිඹෙමු ඒ අනුව අපිට පේන පෙන සිල් දනාටම මේ පින උපත් වේවා කියන මෛත්‍රිය අදහස ඇති කරගන්න.